ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ තුන්වෙනි ධර්ම දේශනාව සඳහායි දේශනාවලිය තුන්වෙනි ධර්ම දේශනාව සඳහායි අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පාත්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 කතමාච රාහුලෝ වායෝ ධාතු තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙනකොට දන්න පරිදි අපි මේ භාවනා වැඩමුළුවේ දේශනාවලියේ ප්‍රධාන මාතෘකාව වශයෙන් ඉදිරින් තියාගත්තේ මහා රාහුල වාද සූත්‍රය දැන් ජවනිකා තුනකට පස්සේ සරුවචන් වහන්සේ රාහුල පුංචාම්දුරන්ට ධාතු මනස්කාරයේ සම්බන්ධ කතමාච රාහුලෝ ආපෝ ධාතු තේජෝ ධාතු කියලා සර්වචන් වහන්සේ විසින්ම ප්‍රශ්නයක් නගලා ඒ පුංචි රාහුල හාමුදුරන්ට සර්වචන් වහන්සේගේ අදහස ප්‍රකාශ කරනවා මේ ප්‍රකාශ කරාට පස්සේ ධාතු පිළිබඳව මේ ප්‍රශ්න සහ ප්‍රකාශන ඉදිරිපත් කරලා පස්සේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා භාවනාවල් අසුභ භාවනාව සහ අනිච්ච සංඥා පිළිබඳ භාවනා කියලා දීලයි ආනාපාන සති භාවනාවට පොට පාද ගන්න. එතකොට මේ සූත්‍රයේ කියන්නේ මහා රාහුල වාද සූත්‍රයේ ਸਰවචනාචේ ඉදිරිපත් කරන ක්‍රමේදී ධාතු මනස්කාරය හරහා ධාතුමංචකාරය කියන්නේ කායනුපස්සනාවක්. ඊට පස්සේ ඒකේ පඨවි ආපෝ කියන කොටස් දෙක හරහා අපි සාමාන්‍යයෙන් දන්න දෙතිස්කුණ භාවනාව උගන්නලා ඊට පස්සේ තේජෝ වායෝ කොටස් හරහා තවත් කොටස් 10ක් උගන්න ඔක්කොම 42යි. ඊට පස්සේ අපමණ්‍ය වශයෙන් මෙත්ත කරුණ මුද්‍රා උපේක්ඛා ඊට පස්සේ අනිච්ච සංඥා උගන්නා තමයි ආනාපානෙ බහින්නේ. නමුත් සතිපට්ඨාන සූත්‍රය මේක නෙවෙයි පිළිවෙල. සතිපට්ඨාන සූත්‍රය පටන් ගන්නෙම ආනපානෙන්. කායන පස්සනා පළවෙනිම හඳුන්වා දීම කරන්නේ ආනපානෙන්. ඊට පස්සේ ඉරියාපත භාවනා, ඉරියාපත සංදි, ඊට පස්සේ ධාතු මනස්කාර, ඊට පස්සේ දෙතිස් කුණ පාදි වශයෙන් පවත්තන. ඉතින් මේකෙදී පරීක්ෂා කරලා බලනකොට ඒ කියන්නේ සූත්‍ර පෙරලා සංසන්දනය කරලා පරීක්ෂා කරලා බලනකොට අපි තේරවාදී වශයෙන් පාවිච්චි කරන්නේ pāli භාෂාව අනුව පවත්වාගෙන ඉන ත්‍රිපිටකය සංසන්දනය කරව පරීක්ෂණයක විශේෂම අනාලය ස්වාමීන් වහන්සේක ගොඩක් දුර දිග බැලුවා සංස්කෘතික නැත්නම් සංස්කෘත භාෂාවෙන් අරස වෙලා තියෙන මහායාන පොත් ඒවට කියන්නේ ආගම කියලා මහත්්‍යම ආගම දීඝාගම කියලා මජ්ක්‍ධිමාගම සූත්‍රයේ දීඝාගම සූත්‍රවල මේ පිටකවල තියෙන සතිපට්ඨානේ ඒගොල්ලන්ගේ ඉදිරිපත් කිරීමේදී ආනාපානේ නෙවිලු පටන් ගන්න. ඒකට පටන් තියෙන්නේ මේ මහා රාහුල වාද සූත්‍රයේ තියෙනා වගේ ධාතු මනසිකාර දෙතිස් කුණප කොටස් කියලා මැදදී තමයි නැත්නම් ඒ ලයිස්තුවේ කායගත සති සම්බන්ධ ලයිස්තුවේ අවසාන කොටස තමයි තාම සියුම් කොටසක් විදිහට තමයි ආනාපානෙ පෙන්ලා තියෙන්නේ ඒක ඉදිරිපත් කරන පිළිවෙලේ වෙනසක් තියෙනවා කියලා ඒ ශාන්ති සඳහන් කරලා තියෙනවා. නමුත් අන්තර්ගතය සමානයි. ඒක අපිට තේරවාද පොතක් වශයෙන් තේරවාද ඉදිරිපත් කිරීමක් වශයෙන් බලනකොට මහා රාහුල වාද සූත්‍රයේ ආනාපාන සතිය නෙවෙයි කායගත සතිය පටන් අරගන්නේ. ඇත්තටම කායගත සති ලයිස්ට්ුවේ අන්තිමටම වගේ තමයි ආනාපාන සතිය කිනහට පාන්නේ. ඉතින් ඒ නිසා නිකන් ඉංගියක් තියෙනවා මහරාහුල වාද සූත්‍රයේ ආනාපානට යන්න ඉස්සෙල්ලා <clears throat> ඒ කෙනාට සාමාන්‍යයෙන් මේ ධාතු හතර පිළිබඳව දෙතිස් කොටාස නැත්නම් 42ක් කොටාස පිළිබඳව මෙත්ත කරුණා උපේක්ඛා මුදිතා උපේක්ඛා කියනවල් පිළිබඳව යම් යම් සංඥාවල් පිළිබඳව අදහසක් තියාගෙන ආනපානට කොට වදින ක්‍රමයක්. සතිපට්ඨානෙ උගන්වන විදිහට ආනාපානෙන් පටන් ගත්තාම ඒවට යන්න පුළුවන්. ඉතින් මේකෙන් පේන්න තියෙන්නේ මේව එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙනවයි කියලා. ඒක දැනගෙන ගියොත් ආනාපානලාසි ලේසි පහසුයි ආනාපාන දැනගෙන ගියොත් මේ ටික ධාතු මනසිකාර්ය දෙචිස් කොටාස පහසු වෙනවයි කියලා. ඉතින් ඒක නිසා අපි හදිස්සි වෙන්න යන නරකයි. පටන් ගන්නකොට ආනාපානෙම්ම පටන් ගන්න ඕනේ. එහෙම නැත්නම් පටන් ගන්නකොට ධාතු මනසිකාරයෙන්ම පටන් ගන්න ඕනේ කියලා. ඒක සරුවචන් වහන්සේගේ දේශනා විලාසයක් වෙන්න ඇති. අහන කෙනාගේ අජහාසය අනුව ඉදිරිපත් කිරීමක් වෙන්න ඇති. ඉතින් මේක මම මේ ඉදිරිපත් කරේ සාමාන්‍ය බෞද්ධ භාවයේ සඳහායි. ඒ නිසා පටලවා ගන්න එපා. මේ සූත්‍රයේ තියෙන විදිහේ පිළිවෙල සතිපට්ඨාන සූත්‍රේ නැත්තේ අය කියලා. ඒ මොකද ඒවා දේශනා විලාස අනුව වෙනස් වෙනවා. අහන කෙනාගේ උපනිෂේ සම්පත්‍ය අධ්‍යාශය අනුව සර්වචනාචි ඉදිරිපත් කරන ක්‍රමෙත් වෙනස් වෙනවා. ඉතින් අපිට ගැළපෙන්නේ කොයි ක්‍රමයේද? භවනා කරගෙන යනකොට ඒ ක්‍රමයේ තමයි අපි ක්‍රියාවත් කරන්න වටින්නේ. ඒ නිසා ගුරුවරයාට විනිශ්චය කරන්නත් බෑ මේ ක්‍රමයේ කරන්නයි කියලා. ශිෂ්‍යයාට විනිශ්චය කරන්නත් බෑ ආධුනිකයාට මේ ක්‍රමයේ කියලා. ඉතින් කොයි කමෙන් පටන් අරගත්තත් වැරද්දක් නැහැ කියන එක විතරක් අරසාකාරීව කියන්න පුළුවන්. කරගෙන යනකොට Tamanට තේරෙයි මෙන්න මේ හරිය යනකොට මගේ හිත බොහොම උනන්දුවේ උද්‍යෝගිමත් සත්‍යමත් ඉදිරියට යනවායි කියලා ඒ කොටස දිගේ අනේකයි තියෙන්නේ. එන්න එකට වැල යන පැත්තට වැස ගන්නවා කියලා කියන්නේ. එහෙම නැතුව අපිට කියන්න බෑ මේ විදිහටම කරන්න ඕනේ කියලා. ඉතින් ඒක සඳහා අනිවාර්යයෙන්ම ඒ අහන කෙනාට අසුවිරු ඥාන තියෙන්න ඕනේ. සුතමේ ඥාන. ඉදිරිපත් කිරීමේ ක්‍රම රාශියක් තියෙන බවත් ඒ වගේම තමන් කරපුරුද්දක් තියෙන්න ඕනේ. අහපුරුද්ද, දැකපුරුද්ද, කළපුරුද්ද කියලා තුනක් අපේ සිංහලයා දන්නවා. අසහපුරුද්දෙන් දැනගන්න ඕනේ මේ ඉදිරිපත් කරන ක්‍රම රාශියක් තියෙනවා. කළපුරුද්දෙන් දැනගෙන තියෙන්න ඕනේ මට මේකට හිත යොදවනකොට සතියට පක්ෂයි. මේකට හිත යොදවනකොට සතියට ඉච්චර උනන්දු වෙන්නේ නැහැ. මේ පැත්තට යනකොට සමාධිය වැඩෙනවා වැඩි. මේ පැත්තට යනකොට වැඩෙන්නේ නැහැ. මේ පැත්තට යනකොට හොඳට හිත වීරියවන්තයි. මේ පැත්තට යනකොට වීරියවන්ත වෙන්නේ නැහැ. මේ පැත්තට යනකොට හොඳ හිත සද්ධාවන්තයි. මේ පැත්තට යන සද්ධාව වෙන්නේ නැහැ. ඒ වගේ අපේ ගෙනාවු ජම්මාන්තරගත නැත්නම් කර්මානුරූප ලක්ෂණ නිසා ඒව අපි සාකච්ඡා කරලා තමන්ට වඩාත්ම ප්‍රතිඵලදායී ක්‍රමයට යොදා ගන්නවා කියන එකට ස්ථානෝචිත ප්‍රඥාව කියලා තමයි කියන්නේ. ඉතින් මේවා වැඩි උනායි කියලා කරදරයකට ගන්න එපා. මේ තේරවාදයේ තියෙන සුවිශේෂත්වය තමයි එක දෙයක් කීමේ විශාල ක්‍රම රාශියක් තියෙනවා. ඒක ක්‍රමවේද රාශියක් තියෙනවා. ඉතින් ඒ ක්‍රමවේද රාශියක් තිබීම ප්‍රඥා ගෝචර මනසට ආස හිතෙනවා. ශ්‍රද්ධාව වැඩි කරාට පටල වෙනවා. කොතනින් පටන් ගන්නවද දන්නේ නැහැ කියලා. මට මතකයි මම ඉස්ලාම් මීටිදල ගිය වෙලාවේදී මට පොත්වල දැන මෙච්චර තිබුණේ මමත් අපේ නන්ද මහත්තයත් පීරුකෝ මහත්තයත් තුන්දෙනා ගිහිල්ලා ලොකු සාංශ හම්බෙච්ච වෙලාවේදී අපිට ඒක ලොකුවම ලොකු භාග්‍යයක් ඒ ශාස්ත්‍ර බලෙන් දැසේ හම්බ වෙච්ච එක. යන්නේ ඉස්සලා බයයි අපි කොහොමද මේ වගේ ස්වාමීන් වහන්සේ නමක් එක්ක කතා කරන්නේ. ඊට පස්සේ ඔක්කොම ලගියෝ උඹ තමයි කතා කරන්න ඕනේ කියලා මාව දැම්ම ඉස්සරහට. මගේ වුණාට ගියේ. ඉතින් මම ගෙලින්ම ගිහලා ස්වාමීන් වහන්සේට කිව්වා මම ස්වාමීන් වහන්සේට බුලත් කොලයක් අත් අරගෙන ආවෙත් නැහැ. ඒ වගේම උපදේශයක් ඉල්ලගෙන යන්නත් නෙවෙයි යහවේ. සත්‍ය විසුද්ධි සාවිදර්ශනා ඥාන කියන පොත ලියපන්සයක කකුල් දෙක වැඳලා යන්නයි මං ආවේ කියලා. ඊට මොකද මහත්තයා එහෙම කියන්නේ කියලා මං කෝ නෑ මං කොත් කියවලා තියෙනවා මේක මට ගෙලින්ම මට ලියු පොතක් වගේ තේරෙනවා කියලා එන් කතා කර කර හිටියා. ඊට පස්සේ පොඩි ඉතින් අපි අතර සම්බන්ධය ඇති වුණා. ඒකට වීරකම මහත්තයා හොඳ පොතේ උරෙක් අපිට කියලා දීලා තිබුණා සූත්‍ර වගේක්. ඉතින් ආ කිව්වා ස්වාමීන් වහන්සේ මමත් මේකට උනන්දුයි. භාවනා ක්‍රම 40ක් තියෙනවා. සමතෙන් පමණක් විපස්සනාවට අපිට කොයි අත්දකින්න පුළුවන් අරමුණක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ගොඩාක් තියෙන නිසා කොහෙන් පටන් ගන්නදෝ කියලා මට ප්‍රශ්නක් තියෙනවා කියන්නේ. කෝකින්ද පටන් ගන්න ඕනේ කියලා. ඒකට ඇහුවා ලොකු ස්වාමීන් වහන්සේව මහත්තයා දැනට මොකද්ද උත්සාහ කරලා තියෙන. ඉතින් ගොඩක් තියෙන නිසා එකක්වත් උත්සාහ කරේ නැහැ. ඊට පස්සේ කිව්වා මහත්තයෝ ගොඩ ඉඳලා නැව් පෙරලන්න බෑ. වතුරට බහින්න. ඔය එකක්වත් නරකක් කරන්නේ කොයි එකක් හරි කරලා තිබ්බනම් මට ඒකත් එක්ක සාකච්ඡා කරන්න තිබුණා. ඒ ගොඩක් තියෙන එක බාධාවට කරගන්න එපයි කියලා. මම මේ වීරකොමාත්‍යව පුංචි කළ කරගන්න කරන කතාවක් නෙවෙයි. මේ ගොඩක් තිබීම හුඟ කෙනෙක් සද්ධාවාදී කෙනෙක් නා තමයි මම දකින්නේ. බාධා කරගන්නවා මේකෙන් පටන් ගන්නවා මේකෙන් පටන් ගන්නවා කියලා. නමුත් හැම එකම තිබුණට වඩා දියුණුවක් ඇති කරන්න නිසා නොදන්න පැත්තක් ඇති කළ දෙන්න නිසා කොයි එකෙන් පටන් ගත්තත් කමන්නේ. ඒක නිසා අපි මේ වගේ වැඩමුළුවක් කරනකොට සමූහික වශයෙන් මතක් කරලා දෙනවා පොඩ්ඩක් එක තැනක වාඩි වෙලා විවේක වෙලා හොඳට හිත ඇතුළට අරගෙන පේන්නේ මොකද්ද ඒක දිගේ යන්න. ඒ පේන දේ ආනපාන වෙන්න පුළුවන්. ඒ නැත්නම් කයේ තියෙන තද ගතිය වෙන්න පුළුවන්. කයේ තියෙන වැකිරෙන ගතිය වෙන්න පුළුවන්. කයේ තියෙන කම්පන චංචල කුම්බන හකුලන ගතිය වෙන්න පුළුවන්. කොයි එක තිබුණත් ඒක දිගේ යනවා මිසක් මේ ආනාපාන සති භාවනාවක් මෙතන උගන්වන්නේ කියලා දැඩි මත ධාරි වෙන්න යන නරකයි. පොදුවේ අපි ධානය ඉන්න කතාවක් කරගෙන යනකොට දේශනා පාත්‍රණට ආනාපාන නිදර්ශන නිදර්ශනයක් වශයෙන් ගන්න. ඇත්ත වශයෙන් කියනවා ආනාපාන ඇතුළේ හතර ධාතු හතරම තියෙනවා. මුළු ලෝකෙම තියෙනවා. නමුත් එක එකකට ගෝචර වෙන හැටි, අදාළ වෙන හැටි වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ඒ විවෘත මනස තියාගන්න තියාගෙන අපි දේශනාව නැත්තම් මේ සූත්‍රේ විකාශ වෙන ආකාරයට ගත්තොත් ඊ අපි කතා කරපු මේ පාඨවි ධාතු සම්බන්ධ සැකිල්ල ඉදිරිපත් කිරීමේ ක්‍රමයටම සර්වචනාංශයේ ඊගාවට රාහුල ස්වාමීන් වහන්සේට මේ ආනාපාන සතිය හොඳට කරන්නේ කොහොමද කියලා අහපු පුංචි හාමුදුරන්ට කියලා දෙනවා කතමාච රාහුල ආපෝ ධාතු රාහුල ආපෝ ධාතු කියලා කියන්නේ මොනවද එතකොට සරුවච්චන් ආශ්‍රයම සඳහන් කරලා තියෙනවා ආපෝ ධාතු කියලා මේ සරුවචනසේ අදහස් කරන්නේ අර දෙතිස් කොටාසවල පිත්තං සෙම්මං ආදී වශයෙන් තියෙන ඉතුරු දෙතිස් කොටාස ඉතුරු කොටස් කොටස් 12 ඒකල මතක් කරනවා ඒහා සමාන ආපෝ ආපෝ ගතං වැගිරෙන සුළු පිටු කරන සුළු යමක් උපාදින්නම් අජත්තං. ඇතුළත කියලා බාර ගන්න අල්ල බදා ගන්න කොටසක් තියෙනවනම් ඒක තමයි ආධ්‍යාත්මික ආපෝ ධාතු කියලා කියන්නේ. අපි ඊටන් වශයෙන් කියනවනම් පිට්ටං සෙම්මං පුග්ගලෝ ඊටං සේදෝ මේදෝ අසුවතා කේලෝ සිංහාරිකා ලාසිකා මුත්තන්ති. ඒ කියන්නේ අපේ හැම ඉදුරෙක්ම ගත්තාම ඇහෙන් කඳුළුවක් එනවා නාසයෙන් හොටුවක් එනවා කටෙන් කෙලවක් කරනවා. මේ විදිහට නව ద్వාරයක් තියෙනවා. මේක නිකන් හිල් හයක් තියෙන හිල් හිල් නවයක් තියෙන උභහක් වගේ. ඒ හැම හිලකින්ම පූජාවක් කරනවා. නැත්නම් තුවාල හයක් තියෙන එකක් වගේ. ඒ වැක්කෙන හැම දෙයක්ම මෙතන ලයිස්තුගත වෙලා තියෙනවා. ඒ වගේ තියෙන ස්වරූපේ තමයි වැగిරෙන සුළු ගතිය. ඒ වැగిරෙන සුළු ගතිය කියලා කියන්නේ ආපෝ ධාතුවේ ගරු ලක්ෂණය. ලහු ලක්ෂණය කියලා කියන්නේ පිටු කරන ගතිය. අපි අලුවා පිටිටික්කට එහෙම නැත්නම් අග්ගලා පිටිටික්කට පැණි අඩු වුණොත් ඒක ඔක්කොම අල්ලපදාන පිටු කරගන්නවා. වැඩි වුණොත් වැක්කිරෙනවා. සිමෙන්ති ටිකට වැලි වතුර අඩු වුණොත් ඒක බෝල බෝල වෙලා සිමෙන්ති ටික අල්ල බදා ගන්න පිටු කරනකට පිටු කරන කියන ගුලි කරකලා දෙනවා වැඩි වුණොත් වැగిරෙනවා මෙන්න මේකයි ආපෝ කියන්නේ අපි නැත්තම් වතුර පින්නලා ආපෝ ධාතු කියලා කියනවා. මුත්‍රා ටිකක් පින්නලා පිත් ටිකක් පින්නලා ආපෝ ධාතු කියනවා. නමුත් එතන තියෙන්නේ ආපෝ ධාතුවේ නියෝජනයක් රූපකයක් නිදර්ශනයක් මිස ආපෝ ධාතු ආපෝ භාව ආපෝ ස්වභාව කියලා කියන වැగిරෙන ගතිය. එහෙම නැත්නම් අඩු වුණොත් පිටු කරන ගතිය. ඉතින් ඒක බොහෝ විට භාවනා කරන කෙනෙකුට වැටහෙන්නේ ඉඳපු ගමන් කටිකෙල වැක්කර්ණ ගතිය එන්න පටන් ගන්නවා. මේක හොඳ ලක්ෂණයක්. ඇඟට, කයට, හිත ඇතුළට ආපු ගමන් ඒ ඉඳගෙන ඉන්න ශරීරවලට සමහරලාට කෙල එන්න පටන් අරගත්තාම දැන් ඒක භාවනාවට බාධා වෙනවා. එතන නාසයේ තෙත ගතිය වැටෙනවා. දැන් කයෙන් කඳුළු ගතිය එනවා. මේ ඇඟෙන් දාඩිය දාන ගතිය එනවා. නැත්නම් මූත්‍රා බර එනවා. নানা විදිහට මේ ආපෝ ධාතුව දැනෙන්න පටන් ගන්නවා ඇඟින්න පටන් ගන්නවා අත් දකින්න පටන් අර ගන්නවා සමහර විටක ඒක ආශ්වාස ප්‍රශ්වාසය කෙරෙද්දිමත් වැටෙනවා සමහරට ආශ්වාස ප්‍රශ්වාසයේ බාධා කරමින් මේක උග්‍ර වෙනවා සමහරලාට ඒ දීර්ඝ ගතිය අඩු වෙනකොට උග්‍රේ කසන ගතිය එනවා උග්‍රේ කසන ගතිය ඇවිල්ලා ඒක කහින්නේ නැතුව එතෙන්ට ශක්තිය දීලා ඒ ශ්ලේෂ්ම වල ටිකක් හිතෙන්නේ ගැළුවේ නැත්තම් පහසුවක් නැහැ. ඉතින් ඒකකොට හරි අපහසුකටපත් වෙනවා. කයින්ද ගියොත් එහෙම තමන්ගේ භාවනාවක් කරනවා. අනුගේ භාවනාවක් කරනවා. දැන් මොකද කරන්න කියලා. නමුත් මේ තේජෝ ධාතුව සමා වෙන්න මේ ආපෝ ධාතුව එයා දන්නේ නැහැ කොතන ඉන්නවද මොනව කරනවද කියලා. එයා දන්නේ අඩු වෙනකොට පිටු කරන ගතිය එනවා. කහන ගතිය වගේ උගුරේ වැඩි වෙනකොට වැగిරෙනවා. ආනේ ගතිය එනකොට ඒකේ නා දන්නවනම් මේ ශාරීරික වෙන හතර මහා ධාතුන් මේ එක්කෙනෙක් ඇවිල්ලා කතා කරන හැටි. ඉතින් ඒක වැදගත් භාවනාවේදී මොකද මේ හිත නන්නත්තර වෙලා ඉන්නකොට Tamange ඇඟේ තියෙන ධාතු වැටෙනවා අඩුයි. හිත මේ වෙන තැනකට යොමු වෙලා තියෙනවා. ඇතුළට ආවට පස්සේ කොච්චර වළක්වන්න ගියත් මේ හතර මහා ධාතුන් ඒගොල්ලන්ගේ භාෂාවෙන් කතා කරනවා. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ සත්‍ය විශේෂා විදර්ශනා ඥාන පොතේ දීලා තිනවා යෝගාවචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. ඒ ධාතුන් ඇවිල්ලා ඩෙන්ටි කාඩ් එක දීලා රෙජිස්ටර් නම්බර් එක දීලා කතා කරන්නේ අපිට. ආපෝ ධාතු ආවම වැగిරෙන සුළු ගතිය තේරෙනවා. එහෙම නැත්නම් පිටු කරන ගතිය තේරෙනවා. පාඨවේ ධාතුව බර වෙනකොට කක්කලම් කරිකතම් කියන විදිහට ගොරෝසු ගතිය, බර ගතිය එහෙම නැත්නම් සහැල්ලු ගතිය, සුමුදු ගතිය ඒකින් තේරෙනවා. ඉතින් ඒක තේරෙන වෙලාවේදී ඒ යෝගාවචරය මේ ඇවිල්ලා කතා කරන්නේ අසවලායි කියලා දන්නවනම් ඒ කිනාව මෙල්ල කරන්න තියෙන ක්‍රමය එච්චරයි. එහෙම නැත්නම් වරදොල තේරුම් ගත්තොත් ඒ වෙලාවේ ඉඳලා ඒ කිනා වාසිය අරගෙන අපි දාශභාවයටපත් කළා අපි උපෙලන. ඒ නිසා මේ ඇවිල්ලා තියෙන ආපෝ ධාතුව, මේ ඇවිල්ලා තියෙන තේජෝ ධාතුව ආදි වශයෙන් දන්නකම ඒ යෝගාවචරයට පලිහක් වගේ උදව් වෙනවා. එන තමන් කෙරේ වෙත පැමිණෙන ඊතල හෙල්ල පාරවලක් ගන්න තියෙන ක්‍රමේ තමයි මේ ඇවිල්ලා තියෙන අසවලා කියලා දන්නේ. ඒක නිසා බස බණහල ඇසුවිරු කෙනාට ආනාපාන සතිය කරගෙන යනකොට ඉඳපු ගමන් කනේ වැగిරෙන ගති වැටේනවා. නාසයේ වැටේනවා. ඇහි වැටේනවා. දිවේ කයේ ගුරේ වැටෙනවා. ඒ වැටෙන වෙලාව මෙයාට තේරුම් ගන්න පුළුවන්කමක් එනනම් ඔන්න මගේ හිත දැන් ඇතුලට ඇවිල්ලා. මේ ආනාපාන පාර දිගේ යනකොට මේ ධාතුන් ඇවිල්ලා දැන් මට කතා කරනවා කියලා දැනගත්තොත් සතුටක් ඇති වෙනවා. හා මම දැන් ඉස්සර වගේ මේක ලෙඩකට එහෙම නැත්නම් සුභාසුභයකට හරි වැරද්දකට ගණන් ගන්නෑ. දැන් ගණන් ගන්නේ ධාතු භාවයක් තේරුණා. ධාතු ස්වභාවයක් තේරුණා. ධාතු ගතියක් තේරුණා. ධාතු තේරුණායි කියලා එයා ඒක සතුට කරගන්නවා. දන්නේ නැති කෙනෙක් ආවනම් අනේ දැන් මට ආනපාන බලන්න විදියක් නැහැ. කටට කෙල උනනවා. ඇහැට කඳුළු එක්කේනවා කියලා කරදර කරගන්න නිසා මේ සුතමේ ඥානය හරි වෙලාවට යොදා ගන්න පුළුවන් නම් ඒ කෙනාට ධාතුන්ගේ භාෂාව තේරුම් ගන්න පුළුවන්. යම් වෙලාවක ඒ අභ්‍යන්තරගත ආපෝ ධාතුව වැగిරෙන ගතිය තේරුණා නම් ඒ කෙනා තේරුම් ගන්නවා මේ අජත්ත ආපෝ ධාතුව එනකොට මේ වැగిරෙන ගතිය සහ පිටු කරන ගතිය එනවා. බාහිර වාතයේ ජල වාෂ්ප වැඩි වෙනකොට වර්ෂාව ඇති කරනවා, පිනි බානවා, මේදුම් ගලනවා. ඒකයි මේකයි දෙකම එකයි. වතුර අඩු වෙනකොට බාහිර වාතයේ වතුර අඩු වෙනකොට වීලි ගතිය, අහුවෙන දේවල් පිටු කරන ගතිය සිද්ධ වෙනවා. එතකොට අජ්ජත් ආපෝ ධාතු, බහිද්දා ආපෝ ධාතු කියලා ආපෝ ධාතුල ಗುಣ වෙනසක් ඇති වෙන්නේ නැහැ අජත්ත බයිද්දා කියලා. එහෙම නැත්තම් කියන්න පුළුවන් අපි භාවනා කරත් නැතත් අපි ආර්ය වුණත් අපි පෘථග්ජන වුණත් වතුරේ තෙත ගතිය තෙත ගතිය තමයි. වතුරේ තෙත ගතිය නැති වෙන්නේ රහත් උනායි කිය. වතුර කියන්නේ තෙත ගතියට තමයි. ඒ වගේ තමයි තේරුම් අරගන්න මේ ධාතු වර්ගයක් තියෙන්නේ. ඒ ධාතු වලට වෙන වෙන නම් වනම් දීලා වෙන වෙන අගයන් ආඩම්බරයන් දීපු ගම අපි ඒකට ඒ පුම්බණ්ඩ හදන නිසා මේගොල්ලෝ ඇවිල්ලා අපට වින කරනවා කරදර කරනවා බාධා කරනවා නමුත් එනකොටම නම කියලා අඳුර ගන්න පුළුවන් නම් කීකරු වෙන ගතියක් මෙල්ල වෙන ගතියක් තියෙනවා මේක කෙලෙස් වලටත් තියෙනවා රාගේ එනකොට ඒක ටිකක් අමතර කතාවක් මේ ධාතු මනසිකාරය මොකද ධාතු මනසිකාරය කියලා කියන්නේ රූප ධර්ම රාග ద్వේෂ කියලා කියන්නේ නාම ධර්ම. නමුත් මේ එකම පාඩම යන්නේ. තමන්ගේ භාවනායනකොට නුරුස්නා ගතියක්, විවේචන ගතියක්, අනුන්ගේ දොස් දකින ගතියක්, මේ දේවල් පිළිවෙලට යන්නේ නැහැ ගතියක් කියලා එනකොටම දැනගත්තොත් මේ බාහිරේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ මට ද්වේෂය ඇවිල්ලා තියෙන්නේ. ද්වේෂය ආපුවහම මේකෙන් තමයි මට වෙන්නන්නේ. මේ ඇවිල්ලා තියෙන ද්වේෂය කියලා දන්නවනම් එයා බාහිර සකස් කරන්න යනවා වෙනකොට ආ ද්වේෂය ආපු හිතේ හැටි මෙහෙමයි කියලා ද්වේෂයේ ගති භාව ස්වභාව තේරුම් ගන්න. රාගය ආපුවාම අල්ල බදා ගන්නවා රැස් කරනවා වැඩි කරන්න කතා කරනවා එකතු කරන්න කතා කරනවා ඒක තේරෙනකොට තේරුම් අර ගන්නවා මේ රාගය ආවට පස්සේ යාටත් එකයි මෙයාටත් එකයි කාටත් ඕක තමයි වෙන්නේ එතකොට අපි බාහිර ලෝකේ සකස් කරන්න හදනවා රාගය අපේලාට වගේ නෙමෙයි ද්වේෂය ආපම ද්වේෂය ආපම නෙවෙයි රාගය ආපම ඒසොර දැන් මට මේ පිස්සු වැටලා තියෙන්නේ රාගයේ මයි ළඟ දැන් තියෙන්නේ රාගය කියලා තේරුම් ගන්න තේරුම් ගත්ත ගමන් ඒ රාගයේ තියෙන බලපාන ගතිය, දුක් දෙන ගතිය, වද දෙන ගතිය අඩු වෙනවා. ඒක ඥානපෝනික ස්වාමීන් වහන්සේගේ සීයේ බලමයි මේ නැත්තම් power of mindfulness කියන පොතේ සඳහන් කරලා තියෙනවා. කට්ටඩියෝ ඒ තොවිල් නටකොට විජ්ජං කරනකොට එක එක කාට ආර්දනා කරනවා. මල් පැල් හදලා සීරි මාසිනා වරෙන් ඔඩ්ඩි මාසිනා වරෙන් කී ආර්දනා කරනවා. හදනට එක එක එනවා එක එක වෙලාවට උන්ගේ ඔෆිස් ඇවිත් වෙලාට එන්නේ. එනකොට නම කියලා කතා කරන්න පුළුවන් නම් එයාට යකා නම කියනකොටම බය වෙනවා. බැරි වෙලාවට ඔඩ්ඩි මැෂිනාට හීරි මැෂිනා කියලා කතා කරොත් ඌ දන්නවම කතා කරපේකම ඕඩේ කියලා වහයිලා ගන්න. ඒ නිසා හරියට යකාගේ නම කියලා කතා කරන්න පුළුවන් නම් කොයි යකක් බයයි. වරද්දවල කියපු ගමන් දන්නවා පයරම අර වෙලා තියෙන එක ලයිල වහයිලා ගන්න. ඒ නිසා දේ හරියට නම කියලා කතා කරන්න පුළුවන් නම් ඒක වශී කරගන්න පුළුවන් ගතිය. ඒක සාමාන්‍ය ලෝකේ තියෙන සාමාන්‍ය දෙයක්. මේ දවස්වල මට බදකයි ওই JVP එකේ හොඳ අත්‍යවශ්‍ය මනසේ කියලා පෙරදින ඇංගිලා හිටියා. හැබැයි යා නම මාරු කරගෙන හිටියේ. අනිත් යාළුවෝ ඔක්කොම යාට වෙන්නමක් කියලා කතා කරන්නේ. හරියටම CID කැවිලි වෙලා යා පිටිපස්සෙන් ගිහලා යාගේ පුරුදු නම කියලා කතා කරා. එච්චරයි. ඒ මනුස්සයා එතරම් වැටුණා. CID ගේ විල නම කියලා කතා කරනකොට එච්චරයි. ඒ විජේ විරාලන වෙලාවෙත් කිව්වේ ඩෙන්ටි කාඩ් එක දීලා මේ Taman නේද කියලා. ඊට පස්සේ ආයෙ නටන්න යනවා. එයා දන්නවා සියල්ල කොටු විලා ඉවරයි කියලා. එයා දීලා තියෙන නමෙන් කතා කරා නම් මීයා දන්නවා මේ CID කාට බොරුව කරන්න. උඩ තේරෙන්නේ නැහැ. කවුද මම කතා කරන්නේ අහනවා. දැන් අහනවා මම යනවා මම ඔයා නෙවෙයි කියනවා. ඒ නිසා ඕන කෙලෙසක ඕනේ ධාතුවක ඕනේ විස බීජක හරියට නම කියලා විස බීජයට අදාළ බේත දුන්නා ලෙඩ තනිපයි. අපි දෙන්නේ විස බීජය කොහෙද ඉඳන්ද වෙන කාට හරි බේත් දෙනවා. දීපු ගමන් ඊට්‍රොජෙනික් ඉෆෙක්ට්. බේතෙන් හටගත්ත ලෙඩ. අද තියෙන හරියක් තියෙන හොස්පිටාල වලින් හදාගත්ත ලෙඩ. ඊට්‍රොජෙනික්. රෝග නිర్ణයක් නැහැ. පුරුද්දට පැන්ඩෝල ගන්නවා. රෝගී කොහෙද? ඕකම තමයි තියෙන ධාතු මනසිකාරය. ඉතින් ධාතු මනසිකාරයේදී අපි මේ ආපෝ ධාතුවෙන් පටවි ධාතුව වෙන් කරලා අඳුන ගන්නවා. එන්නකොටම බෑ. එන්නකොට මේ යා පෙන්නන ලකුණ බලලා ඇත්තක එහෙම යාට අපිත් එක්ක ඇවිල්ලා කරදර කරන්න දෙන්න ඕනේ. ජීවිතේ ඉන්නකොට දැනගන්නවා ආ මේ අසවලයි ඇවිල්ලා තියෙන්නේ. ඒකට ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරේ යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. ඉතින් තේරුම් ගන්නවා කියන එක එක පාඩමකින්, එක රැයකින්, එක පරියන්කයකින් වෙන්නේ නැහැ. හැබැයි මේක අපි දන්න කතාවක්. අපේ මුළු ශරීරෙම තියෙන හතර මහා ධාතුන් ඒවා එක එකනට උච්චන්න වෙනවා. ඔය අපි සෙම් කිපෙනවා, පිත් කිපෙනවා, වා කිපෙනවායි කියලා. ඔය වාපිච්චෙම් කියලා සඳහන් කරලා තියෙන්නේ ඔය කියන ධාතුන්ුයි ඒ වගේම අපි ගන්න ආහාර වල තියෙන්නේ සෙම කිපෙන ආහාර, වාත කිපෙන ආහාර, පිත් කිපෙන ආහාර. ඒ වගේම උදේවරුේ මධ්‍යන්නේ සහ හැන්දෑව කියලා කියන්නේ ඔය එක එක ධාතු කිපෙන වෙලාවන්. හඳ කැරකෙන හොට 28 වාරයකට ඒක එක ධාතුන් කුප්පනවා. ඔය වඩදිය බාදිය කියලා කියන්නේ ආපෝ ධාතුවේ කිපෙන වෙලාව. ඒ ආපෝ ධාතු වඩදිය බාදිය කිපෙන වෙලාවේ හැටියට ඒ සමහරට ලුනැටික් පිස්සු හැදෙනවා. අඳ මොහොනකොට පිස්සු හැදෙනවා. අඳ පහිනකොට පිස්සු නැහැ. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඒ දන්නවනම් එයා ගෙදර කට්ටියට තියෙන ආ දැන් ඉතින් මේ හඳ මෝරන කාලේ එනකොට මේ අපි පිස්සු කියනවා කියලා දන්වලක් දානවා. පිස්සු නැති කාලේ යන්න ආරිනවා. කරන්න දෙයක් නැහැ. ඒ 13 වල තමයි මේ වැඩේ යන්නේ. අපි හිතාන දෙන්නේ මේ කය මට පාලනය කරන්න පුළුවන්. නැත්නම් බෙහෙතින් පාලනය කරන්න පුළුවන් කියලා. විචල්්‍ය සාධක එකක් දෙකක් නෙවෙයි තියෙන්නේ. දහස් ගණක් තියෙනවා. ඒක මේ ධාතු නැත්තම් මේ රූප සම්බන්ධව ගත්තොත් මේ හතර තමයි තියෙන්නේ. ඉතින් මේ හතර පිළිබඳව ඉගෙන ගන්නයි මේ කය අපිට ලැබිලා තියෙන්නේ. ඒක එනකොට බේත් කාලා පොරොප්ප ගාලා නතර කරන්නවක්වත්. බය වෙන්නවක්වත්. අල්ලපු ගෙදරින් අහන්නවක්වත් නෙවෙයි. අපි අතර මුල් කාලයෙන් බය වෙනවා. මුල් කාලේ අපි පිළිඳුන්න කතා කරනවා, තොවිල් කරනවා, ගොඩක් කරනවා. නමුත් ඒ කොච්චර ಜಾති කරත් Taman Tamanගේ ශරීරයේ තියෙන මේ හතර මහා ධාතුන් තේරුම් ගන්නකම් අපි දහසයි. අපි වාල්, අපි බයයි. අපි හැම වෙලාවෙම බෙවුල බෙවුල ගත කරන්නේ. නමුත් මේක දැනගන්න මේ ධාතු අතරින් හදිච්ච ශරීරයක් තියෙනක සතෙකුට බෑ. ඒ ධාතු අතරින් හදිච්ච ශරීරයක් තියෙන නමුත් උට දරගන්න බෑ. අපි පරිණාමය ඉතාම උත්තරම තැනකට අවිල්ල තියෙනවා. එනිසා ධාතුන් කිපෙද්දිම ධාතුන් උත්සන්නව තියෙද්දිම ඒක දැනගන්න පුළුවන් ගතිය තමයි මේ සතිය කියලා කියන්නේ. සතියට පුළුවන් මේ තේජෝ ආපෝ ධාතු උත්සන්න වෙලා තියෙද්දී වැగిරෙන ගතියට ඇවිල්ලා තියෙද්දී කලබල වෙන්නේ නැතුව ඒක වාසියකට හෝ අවාසියකට මංගල හෝ දුමංගල හෝ ශප දුක වශයෙන් ගන්නද මේ ධාතු වශයෙන් තේරුම් ගන්න පුළුවන් නම් බුදුම විදියට ඒ தත්ත්වය තමන්ගේ පාණේ යටත ගැනීමේ හැකියාව තමන්ට ලැබෙනවා. ස්වාධීනත්වය ලැබෙනවා. එහෙම නැත්නම් තමයි අපිට බෙහෙත් හොයන්න වෙන්නේ, විද්දු හොයන්න වෙන්නේ, নানা ආකාර දේවල් හොයන්න. ඇත්තටම තමන් තමන් වශයෙන් ආපෝ ධාතුව දැනගත්තත් සමාහට විද්දු හොයන්න වෙනවා. සමාහලාට බෙහෙත් හොයන්න වෙනවා. සමාහලාට ඍතුගුණ වෙනස් කරන්න පුළුවන් පුළුවන් විදියට. නමුත් තමන් තමන් වශයෙන් දැනගෙන කරනකොට தત્ත්වයේ එච්චර අවුල් ජාලයක් නෙමෙයි. Taman දන්නවා මෙන්න මේකයි වෙලා තියෙන්නේ. ඒකට මෙහෙම කරන්න ඕනේ කියලා. ඒක Taman දන්නේ නැතුව ඒක වෙදයි දන්නේ කියන හිතා ගත්ත ගමන් තමන්ගේ දාසකමක් නොදැනුවත්කමක් නිසා ඒකෙන් එන නපුරු බලපෑම් වැඩි වෙනවා. ඒක නිසා භාවනා කරගෙන යන වෙලාවේදී ආනාපානෙම වෙන්න ඕනේ නෑ. විශේෂයෙන්ම විපස්සනා භාවනා කරන වෙලාවේදී මේ ධාතුන් තැම්පත් වෙයි කියලා හිතන්න එපා. එහෙම පොරොන්දුවක් නෑ. ඒ ධාතුන් Tamange වැඩ පිළිවෙල දිගටම කරගෙන ඒ වෙලාවට වෙන දේ ආපෝ ආපෝ ගතං. ඒ කියන්නේ ජලයේ තියෙන තෙත ගතිය. එහෙම නැත්නම් වැగిරෙන ගතිය. මේ පිඩු කරන ගතිය එනකොට ඒක දැනගන්න පුළුවන් නම් තමන්න තේරෙන පටන් අර ගන්නවා මේ ධාතුන් මේ ඥාන ශරීරයක හිටියයි පිරිමි ශරීරයක හිටියයි රජ්ජුරුවන්ගේ ශරීරයේ හිටියයි හිඟන්නයි ශරීරයේ හිටියයි හාමුදුරුවනේ ශරීරේ හිටියා. ඒ පාපතරගේ ශරීරේ හිටියා කියලා කිසි දෙයකට මොනම හේතුවක් නිසාවත් මායින් කරන්නේ නැහැ. ඒක වැඩ කරන්නේ න්‍යාය ධර්මයකට. ඍතු ගුණයට අනුව වැඩ කරගෙන යන්නේ. ඒකෝට තේරෙනවා Tamanḍa. ඒ න්‍යාය බලනකොට මම කියලා අල්ලගත්ත මේ උපාදීන කරගත්ත ආපෝ ධාතුවයි අල්ලගත්ත නැති බාහිරේ තියෙන ආපෝ ධාතුවේ කිසි වෙනසක් නැහැ. නමුත් මේකේ තියෙනවා දුක සම්බන්ධයෙන් වෙනසක්. අල්ලගත්තේ නැති ආපෝ ධාතුව කවදාකවත් අපිට දුකක් දෙන්නේ නැහැ. අජත්තං පච්චත්තං උපාදීන්න. මේක ආධ්‍යාත්මිකයි මේක මගේ මේක මම අල්ලගත්තයි කියලා යමක් තියෙනවා නම් ඒකෙන් තමයි එන හරියක් දුක් කියන්නේ. ඉතින් බුදුජානනාංශය සඳහන් කරලා තිනවා දැන් ඔබ ඒ අල්ලගත්තේ ඒ තමන්ගේ තියෙන මෝඩකමේ හැටියෙන්නේ. තමන්ගේ තියෙන තණ්හාවේ හැටියට ප්‍රශ්නයක් නැහැ කාටවත් ටිකක් අල්ලන්න වෙනවා. නමුත් අල්ලපු නැති කොටස වැඩි. ලෝකේ මමයේ කියලා අල්ලගත්ත ආපෝ කොටසට වැඩිය බාහිරේ තියෙන ආපෝ කොටස වැඩි. ඉතින් බාහිරේ තියෙන ආපෝ කොටසට උඹ ඒක මම නෙවෙයි කියන්නේ අම්මාකාරයකටද? මගේ නෙවෙයි කියන්නේ අම්මාකාරයකටද? මගේ ආත්මේ නෙවෙයි කියන්නේ අම්මාකාරයකටද? අන්න ඒ දෘෂ්ටි කෝණයෙම ඒ චීන කන්නාඩියෙම තමන්ගේ ඇතුලේ තියෙන ආපෝ ධාතුවට මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා දැනගන්න නම් ඒක ආපෝ ධාතු බව තේරුම් ගන්න තියෙනවා ආපෝ ධාතු බව තේරුම් ගන්න ඇයි මේ ආපෝ ධාතු ආපෝ ධාතු වශයෙන් තේරුම් ගන්නේ ඇයි මේ ආපෝ ධාතුව පඩවි ධාතුවෙන් වෙන් කරලා තේරුම් ගන්න කියලා ඇහුවොත් කියන්න තියෙන්නේ මෙහෙම තේරුම් කරලා ගත්තට පස්සේ තේරෙනවා වහිජ්ජා අජ්ජත් කියන වෙනස තියෙන තාක්කල් අජ්ජත් කොටසෙන් විතරයි මට දුක තියෙන්නේ දුක නැති කරන්නත් භාවනාවට ගොදුරු කරන්නත් ඕනේ අජත්ත ආපෝ ධාතුව විතරයි. ඒ ඒකට පිළිපැදිය යුතු ආකාරය. නැත්නම් සතිය හරයන සම්පජඤ්ඤය කියන්නේ සතිය පෙන්ලා දෙනවා මේක ආපෝ තේජෝ නෙවෙයි, පඨවි නෙවෙයි, වායෝ නෙවෙයි. ඒ අල්ලගත් ආපෝ ධාතුවේ සම්පජඤ්ඤය වැඩ කරනවා කියලා කියන්නේ ওই බාහිරයේ තියෙන ආපෝ ධාතුවකට ලෙඩක් නැහැ නේ. ඒයි. ඒවා මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි. එහෙමනම් මේ මම කියලා අල්ලගත්ත අජත්ත පච්චත්ත උපාදීන ආපෝ ධාතුවත් වෙන් කරලා අල්ලගෙන ඒක මම කියන්නේ අහන්නේ නෑනේ ඒ නිසා ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියපුවාම එයින් එන්න තියෙන දුක්කද නැති කර ගැනීමේ බාහිර දෙයකට හේතු නොවි සතියෙන් සහ සම්පජඤ්ඤයෙන් පාරක් පෑදෙනවා ඊට පස්සේ තව එක ගුණයක් බුදුචානන්සේ මේ රාහුල පුංචාම්දුරන්ට පෙන්නනවා. ඒ ආපෝ සමංචිත්තම් භාවේති කිය. ඉස්සල ගන්න අජත්ත බහිද්ද දෙක යන බහිද්දාව තමයි වැඩි. ඒක පිළිබඳව ඔබ දැනටමත් පිළිපදින විදිය හරි. ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි. ආත්මේ කරගන්න බෑනේ අපිට. එන්නේ ඒ ටික මේ අල්ලගත්ත කොටසට දාපන්. දාපු ගමන් එතන තියෙන ලොකු නිදහසක්. එහෙම නැත්නම් ඒකෙන් දෙන පෙළන ගතිය, තවන ගතිය නැති වෙලා යනවා. දෙක තමයි ආපෝ ධාතුවේ තියෙන ලකුණක් හැම ධාතුන්ටම පොදු ලකුණක් ඒවා න අට්ඨියති න හරායති න jigucchati කිය. ආපෝ ධාතුව කියන වතුරට මොන කුණක් හැලුවත් මොන රත්තරන් හැලුවත් මොන මොන જાති දුන්නත් ඒක පෙලෙන්නේ නැහැ. අනේ මගේ ඇඟට අසුචි දැම්මා අනේ මගේ ඇඟට මුත්‍රා දැම්මා. අනේ මගේ ඇඟට රත්තරන් දැම්මා. අනේ මගේ ඇඟට ප්ලැටිනම් දැම්මා කියලා ඒ සුගන්ධ සානු සඳුන් දැම්මා කියලා ආපෝ ධාතුව පෙලෙන්නේ නැහැ. කවදාකවත් ඒක පිළිකුල් කරන්නේ නැහැ. ජුකුප්සා ජනක වෙන්නේ නැහැ. ඒක බාර ගන්නවා. මෙන්න මෙවැනි ආපෝ සමංචිත්තම් භාවේති කියලා කියන්නේ අන්නේ වගේ එකක් තමයි හිත ඇත්තටම. හිතට ඔය මොන්න දේවල් ආවත් භාවිත මනසක් නම් ඔය එකකින්වත් දුක් ගන්නෙත් නැහැ, gadu ගන්නෙත් නැහැ, පෙලෙන්නෙත් නැහැ, තැවෙන්නෙත් නැහැ. අභාවිත මනස ඒ වැටෙන වැටෙන දේ යනව වෙස් පෙරලෙනවා. චපලකම. ඒ නිසා ආපෝ සමංචිත්තම් භාවිත කියන විදිහට ජලයේ තියෙන මේ ලකුණ ජලයේ මොන අඳුන් දැම්මත් අසුචි දැම්මත් ඒක පිළිකුල් කරන්නේත් නැහැ. ඒකෙන් පෙලෙන්නේත් නැහැ. ජලයට ලැජ්ජාවක් හිතෙන්නේ නැහැ. යුගුප්සා කරන්නෙත් නැහැ. චි මගේ ඇඟට දාන්න එපා කක්කා කිව්වොත් මල්ලා මඟුලක් වෙනවා. කොහෙ දාන්න එකක් අහන. දාහන දෙයක් නැතුව යන. හොඳ වෙලාවට මේ පට ව්‍යාපෝ තේජෝ එව්වට කක්කවට කක්කා කියලා ගණන් ගන්න. ඒ නිසා අපිට පොළවේ කක්කා කරන්න පුළුවන්. නැති වුණා නම් කිව්ව මල්ලා කාගරයක් වෙනවා. එහෙම නොවනම් මේ ජීවිතේ පවත්වන්න බෑ. ඉතින් ඒ වගේ ගුණයක් Taman හදාගත්තොත් අපි අදවල් ප්‍රශ්නයක් අහුවා. ඔබ විශේෂකට කියාට පස්සේ අපි නොකරපු වැරද්දකට අපිට බයිනවා. ඉතින් ඒ වෙලාවේ ලොකු ජොලියක් එනවනේ දැන් එයාට වයර් මාරු වෙලා තියෙනවා තේරෙනවනේ හොඳටම. ඒ මනුස්සයාට හොඳටම මූණ කළු කරගෙන බයිනවා. හොඳටම මනුස්සයාට වයර් මාරු වෙනවනේ ඒ වෙලාවේ මොකක්වත් නැතුව අපි අර කීපිට අපබ්‍රංශ සංස්කෘත වචන පාවිච්චි කරන්නේ නැතුව හොඳට hina වෙලා බලන්න හිටියොත් එහෙම ඒ බැනපේකාට තේරෙනවා මේ මනුස්සයාට බැන්නilla වැදුන්නේ නැහැ කියලා. ඉවරයි ඊට වැඩිය ගහන්න දෙයක් නැත්තේ. මම හොඳටම පරීක්ෂා කරලා තියෙන දෙයක්. කවුරු හරි මූණ කළු කරන යකහා කරගෙන ඇවිල්ලි වල බයිනෝ. බයිනකොට අපි නිකන් ඇහුනෙත් නෑ දැනුනෙත් නෑ වගේ ලැබෙ වටපිට බලන්නේ නෑ කෙලිම මොන දිහා බලන්නේ ඉතින් ඒ මනසට කොහොමඩක්වත් ඒ මනස බෞද්ධ වෙන්න ඕනේ නෑ භාවනා කරලා තියෙන්න ඕනේ තේන බැනුම වැදුනේ නෑයි කියලා. ඊට වැඩිය දඬුවමක් යාට නෑ. සර්වඥාන්ති ඉන්න කාලේ සර්වඥාන්ති දේශනා කරන හැම වෙලාවෙම බහුණ වචන අටකින් බයිනෝ. බුදුරජාණන් වහන්සේ කවදාකවත් අභිවෘද්ධියක් ගැන කතා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කවදාකවත් දෙක රසයක් කියන්නේ නැහැ. ආජිකුච්චෝ අපගබ්බෝ අරස රසෝ කිසි ලේක ජීවිතයක රසයක් කියන්නේ නැහැ. ඔක්කොම මේ නරක වැද්ද දුක අසුබේමයි කතා කරන්නේ කියලා. ඉතින් බමුණෝ ඒකට හරි විරුද්ධයි. එදාටම වේරංජ බ්‍රාහ්මණය කිලිමයිල බුදුහමරට වචන අට කියලා බයින බුදුහන්සේ භාගෙට hinaයලා කරවන අහගෙන ඉන්නවා. ඒකේ ලස්සන දෙකල උත්තර දෙනවා බුදුරජාණන් කියලා. තව තැනක එක බමුණෙක් හොඳට මේ වගේ අද දෙඤ්ඤම් කියලා හිතාගෙන බුදුරජාණන් ළඟට ගිහිල්ලා කෙලින්ම ওই වචනකට කියලා බයිනවා. බුදුරජාණන්සේ හොඳට ආන කියලා ඉවරද කියලා. නෑ නෑ තව ටිකක් තියෙනවා. ඒකත් ඉවර කරපන්. ඉවර කරලා පස්සේ දැන් ඔබ උඹට කියන්න හරි කිව්වනේ. මම ඔබට ප්‍රශ්නයක් අහන්න උත්තර දෙන්න කැමතිද? අහනවා. දෙයෙන් බුදුහාමරන්ට අවස්ථාවෙන් බුදුසෙන්ස් කියන දැන් උඹයි මේ බැමිණි දෙන්න එකතු වෙලා කැවුමක් හරි පූජාවක් හරි මොකක් හරි රස කැවිල්ලක් හදාන්න ඇදයික ගෙදෙට යනවා. ඒක අපි යන්නේ පෙනුමක් කරන් යනවා කියලා අවුරුදු දවස් වලට අර යන්නේ. අරගෙන ගිහිල්ලා බලනකොට මේ මිනිස්සු ගෙදර නැහැ. දැන් මොකද කරන්නේ? ගේ එලිපත් යෝග තියලා එනවද? එහෙම නැත්නම් ආපහු අරගෙන යනවද? එලිපත් තියලා බල්ලොත් එක්ක කන්නේ තියෙනවා ගෙදර කවුරුන් තියලා මම කියලා එනවා ගෙදර අර යනවා. ආ. ගෙදරට ගිහලා මොකද කරන්නේ? මම බැමිනිත් එක්ක බෙදාන කරනවා. අයේනම් මේ ගෙදෙට්ට ගෙනාපු දෙයත් බාර ගන්න කවුරුත් නැහැ. ওই ටික ගෙදර අරන් ගිහලා පැමිණිත් එක බෙදාගෙන කහපන් කියලා කියනවා. බුදුරජාණන්ගේ මේ ගෙදර ඇතුළේ මිනිහෙක් නැහැනේ ආත්මයක් නැහැනේ. ඔබ බැන්නට සැලෙන්න කවුරුත් නැහැ. ඔබ මේ පාළු ගෙදරක් ඉස්සරහටයි පෙනුමක් හෝ බැනුමක් අරන් ඇවිල්ලා තියෙන්නේ. පෙනුමක් ගෙනවත් බැනුමක් ගෙනවත් ගෙදෙට්ට බාර ගන්න නැත්නම් වටිනා දෙයක් නේ ඔබ පැත්තෙන් බලනකොට ඔබ ගෙදර අරයි යනවා. මොකද plan කරලා හදාගෙන ඇවිල්ලා තියෙන බණින්නේ. බාහිර ගන්න කෙනෙක් නැත්නම් අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා වෙන මොනවා කරන්නේ? බැමිනිත් එක බෙදාන කණ එකයි තියෙන්නේ. මේක තීරුම් ගත දවසේ බුරහගෙන එන බල්ලෙක් ආවත් අපිට බනින්න කවුරු හරි ආවත් ඊතලෙ විදින්න කවුරු හරි ආවත් අපේ හිතේ ද්වේෂය නැත්තම් වදින්නේ නැහැ. ඒගොල්ල දන්නවද සිංහභාවයේ පුතා සිංහ සිංහභාව තාත්තට පළවෙනි වෙද්දට වදින්නේ නැහැ නේ. ඒ මොකද සිංහයා තියෙන්නේ පුත්‍ර සෙනෙහසේ. දරුවා හොයාන කැලේ ඉඳලා වනේ ඉඳලා එළියට වැදුනා. ආහනේ මගේ පුතා ළඟට එනවා. හැබැයි මුළු පවුලෙම පුතා තමයි සිංහයාට නරක මිනිහා. ඒ ගියාට පස්සේ සිංහයා කියන්නේ සෝ යුරාණං ඔලොමල ගතියත උඹ මෙන් මුතු නැත කියලා කියන්නේ දුවත් හොඳයි නෝනත් හොඳයි පුතා හොඳ නැහැ කියලා තමයි ඉන්නේ. පුතා තමයි එන්නේ. ඇයිලා ඊතලෙන් විදිනකොට පුත්‍ර සෙනෙහස නිසා වදින්නේ නැහැ. ඉතින් සිංහ බාහුවට ෂුවර් බාහුව ශක්තිය හැටියට මේක වදින්නම ඕනේ. දෙවෙනි ඉදිරිය දිහා ඇදලා ඇදලා යනවා දෙවෙනි සැරයටත් පුත්‍ර සෙනෙහස. සිංහයාට තද වෙනවා. යගොමිය ගාමේ අමුතු සෙල්ලම් දාන්න එනවයි කියලා පුත්‍ර සෙනෙහසේ මොළ ද්වේෂය ගිය ගමන් තුන්වෙනි එක වදිනවා. ඒ සරතන්ත්‍රගේ සිංහ බාහුවගේ තෝක පෙන්නනවා. තරවා කෙරෙහි ආදරේ තියෙන තාක්කල් දරුවා ගන්න ගහිල්ල වදින්නේ නැහැ. දරුවා එන්නේ පුතා මරන්න තාත්තා මරන්නමයි. උන් තුන්වෙනි සැරේ තරහා ගියා තරහා ගියම මැදුණා. ආන්නේ ඔයදම ඕනෙම ධාතු කොටාශයක් එන්නේ අපිට වද දෙන්න නෙවෙයි. ඒ වගේ ස්වභාවේ, ඒ වගේ භාවේ, ඒ වගේ ගතිය. ඒ ගතිය අපි විහිං මෙයා හොඳයි, මෙයා නරකයි, මෙයා සාධාරණයි, මෙයා අසාධාරණයි, මෙයා ධාර්මිකයි, මෙයා අධාර්මිකයි කියලා අපි ඒකට ප්‍රතික්‍රියා කරපු ගමන් අපි ඒකට gadu ගැනිච්ච ගමන් ඒ වගේ නපුරු බලපෑම එනවා. එيشා ඒ ධාතු බලන්න පිට තියෙන ධාතුන් අපිට බලපෑමක් නැහැනේ. මොකද ඒව මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්ම නෙවෙයි කියලා අයින් කළා ඉවරයි. මේ ඇතුලේ තියෙන ටික අපිට වද දෙන්නේ මොකද? ඒක මම කියාගෙන ඉවරයි, මගේ කියාගෙන ඉවරයි, මගේ ආත්මය කියාගෙන ඉවරයි. නමුත් ඇතුලේ තිබ්බත් පිට තිබ්බත් ආපෝවල තියෙන ආපෝ සමංගතිය. අට්ටියති හරායති ජිගුච්චති. කිසි දෙයකින් එයා පෙලෙන්නෙත් නැහැ, ලැජ්ජිත වෙන්නෙත් නැහැ, පීඩිත වෙන්නෙත් නැහැ. ආනේ ආපෝ සමගතිය පිළිබඳව සෙන් බුද්ධ ආගම මහායාන බුද්ධ ආගම පුදුම විදිහට පරිශන කළා సౌందర్యාත්මකව කාව්‍ය ස්වරූපෙත් ලියනවා භාවනා කරුවට පස්සේ අපේ හිත ද්‍රවයක් බවට පත් වෙනවා කියන්නේ. ද්‍රවයේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි ධම්මඩ පස්සේ පහත්ම තැන්න ගිල්ල තමයි හිටින්නේ. භාවිත මනස හැම වෙලාවෙම නිහතමානී පහත්ම තැනට යනවා. කොහේ හිටියත් මතු පිට ලෙවල්. වතුරේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි මතුපෙට සමතලිත බති නිසාය හරිම ප්‍රජාතන්ත්‍රවාදී. ඒ වගේට ඒකට එබිල බලන එකනාගේ මූණ පෙන්නනවා. ඕනම භාවිත කෙනෙක් ළඟට ගිහිල්ලා අපිට ඇසුරු කරන්න පුළුවන් නම් අපිට භාවිත කෙනාගේ ලකුණු නෙවෙයි පේන්නේ මම කවුද කියලා ඇසුරෙන් පෙන්නනවා. ඒක තමයි භාවිත මනසේ හැටි. බුදුචර්ණාංශය කියන්නේ හොඳ සමතල කණ්ණාඩියක්. ඒක ඉස්සරහට ගිය ඕන කෙනෙකුට තමගේ ප්‍රතිරූපේ පේනවා. අපි ළඟ තියෙන එක උත්තර කන්නඩියක් නැත්නම් අවතල කන්නඩියක්. අපි ළඟ තියෙන එක අර සමහරව අපි බොහොම ස්තුති කරලා කතා කරන කට කණේ වෙලාවට ඉන්නා වෙලා බොබෝ හොඳයි කිය. තරහකාරයෙක් කෙනෙකුට එන්නකොටම මූණ පැංගිට වෙලා අවතල කන්නඩියකගේ පුංචි කරලා කතා අපි හැම එකෙක්ම චපලයි. එන හැම කෙනාම ළඟට එන්න ඉස්සලා අපි තීන්දුව කරලා ඉවරයි. මේක හොඳයි. අය එනකොට තේ එකක් වක් කරගෙන එන්න වාඩි වෙන්න කියන්නේ. ණයක් ඉල්ලන්නේම කවුරු හරි එනවනම් නැත්නම් දීපු ණයක් ආපහු ගෙනියන්න එනවනම් ඒකට මූණ අට කරන කල්ලු කරගෙන මේ මනුස්සයල ක්‍රියාත්මක වෙනවා. අනේ එහෙම නැතුව සමතල කන්නඩියක් වේව තමයි ආපෝ ගතුවේ ස්වභාවය. වතුර ඕනම තැනක තිබ්බහම බිම සුද්ධ සමතලයි පහත්ම තැන හිටින්නේ එබී බලන කෙනාගේ මූණේ ප්‍රතිචාරය පෙන්වනවා. බුදුජානනාසකේ මේ ගුණෙට කියන්නේ නේව උච්ඡාදේති න අපසාදේති යථාභූතං ඒව පඤ්ඤායද කියලා. කිසි කෙනෙක් බුදුරජාණන් ළඟට ගියාට කවදාකවත් බුදුසහන්සේ අතිශෝක්තිය කතා කරන්න යන්නේ නැහැ. අව탁ෂේප කරන්නේත් නැහැ. ඇති හැටිය පෙන්වලා දෙන්න. අපි කොච්චර චපලද කියනවනම් අපිට කිසිම කෙනෙක් මේ ලෝකේ දිහාට එනකොට වෙතට ලං වෙනකොට එයා පිළිබඳව විනිශ්චයක් නොකර ඉන්න බෑ. ඒ විනිශ්චය අනිවාර්යයෙන්ම සිද්ධ වෙලා අපි කරන හැම වචනයක හැම හිතකම හැම ක්‍රියාවකම ඒ පුද්ගලයා කෙරෙහි දක්වන ආකල්පේ පේනවා. ඒක මේ මම කැමති උනාට නැති උනාට බලන්න බෑ. ස්වාධීනව බලහින්න ඕන කෙනෙකුට පේනවා. මෙයා මේ ක්‍රියාත්මක වෙන්න මෙන්න මෙවැනි න්‍යාය පත්‍රයකට කියලා. එනිසා බුදුජානනාථ ඉදිරියට කවුරු ගියත් ඒ කෙනාට රඟපාන්න බෑ. රඟපාන්න දෙයක් නැහැ බුදුජානනාථට විනිවිද පේනවා. ඒ ගතිය තියෙන්නේ මේ ආකෝ ගතිය. එහෙම නැත්නම් අපි ඔලොමලයි. අපි එන්නේ ඉස්සලා උත්කලයන් පිළිබඳ විනිශ්චය කළා ඉවරයි. එහෙම විනිශ්චය කෙරුවට පස්සේ යේසුස් වහන්සේ කියලා තිනවා මේ මේ හරි ඉන්න ඇති කිට්ටුව උඹ යමෙක් ගැන තීන්දුව කරොත් යක්ෂයා උඹ ගැන තීන්දුව කරනවා කියන. අපිට කිසිම අයිතියක් දීලා නැහැ වෙන කෙනෙක් ගැන විනිශ්චය කරන්න. විනිශ්චය කරපු ගමන් තමයි යක්ෂයා උඹ ගැන විනිශ්චය කරන්නේ. උඹ විනිශ්චය නොකර ඉන්නවනම් යක්ෂයාට උඹ වල්ලන්න බෑ. ඒ නිසා අපි අද විඳවන්නේ මේක එක්කනා පිළිබඳ වැරදි තක්සේරු කරපු නිසා. තක්සේරු නොකරුවාට ජීවිතේ කිසි දෙයක් අඩු වෙන්නේ නැහැ. ඒකට බුදුහාමුදුරු ගන්නනේ අපන්නක ප්‍රතිපදා කිය. අවිරුද්ධ ප්‍රතිපදා කිය. සාමීච ප්‍රතිපන්න කියලා. අරණ ප්‍රතිපදා කියලා. මේ ලෝකේ කවුරු කොයි වැරද්ද කරත් උඹ ඒකට මේ විරුද්ධ වෙන්න එපා. උඹට විරුද්ධ වෙලා ක්‍රියාත්මක වෙන්නේ කියලා කිසිම විධායක බලයක් කිසිම කෙනෙකුට දීලා නැහැ. ඒ නිසා මේ වැරද්ද කෙරුවොත් යන කර්මානුරූපව කර්මෙ පරිසන්දේයි. උඹට අනුකම්පාවක් තියෙනවා නම් කලබල වෙලා මොකුත් කියන්න යන්න එපා. බොරදී මාළු බාන්න යන්න එපා. එයා ඇවිල්ලා ඇහුවොත් ඔබතුමා නැත්නම් ඔබතුමිය වැඩි කරදරට ජීවිතයක් ගත කරනවා යණ යන තැන පටලවෙනවා අනේ මට කරුණා කළා මේකට ක්‍රමයේ කියලා දෙන්න කිව්වොත් ඒ කියලා දෙන්නේ ඒක වළක්වන්න යන්න එපා. නමුත් ඒ කෙනෙක් ඇවිස්සලා කලබල වෙලා දඟටන වෙලාවක විතක් අරගෙන ගහලා බැනලා ඒ කටයුතු කරන්න ගියොත් අර මිනිස්යාගේ වැරදි වලින් 100ට ගහන තමන්ගේ මල්ලේ දාගත්තා වෙනවා. ඒක කියනවා අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. ඒකට පාලියේ තියෙන අපන්නක කියලා පළවෙනිම ජාතක අපන්නක ජාතකේ. සංයුත්තනිකායේ වෙනමම වර්ගයක් තියෙනවා අපන්නක වර්ගය කියලා. මේ ලෝකේ කට්ටිය ඔක්කොම වැඩ කරන්නේ ඒගොල්ලෝ වගේ කීමේ. මට කිසිම අයිතියක් නැහැ මේ කවුරක්වත් හදන්න. මට මමවත් හදාගන්න පුළුවන් මේ දඟලන්නේ. ඒ වෙකේ මොනවද මේ අනුන් හැදිල්ල. ඒකට කියනවා සාමීච ප්‍රතිපන්න කියලා තව පදයක් තියෙනවා. සාමීච කියලා කියන්නේ මේ ඔක්කොමලා තීන්දුව කරනවා හතරට පිටිට එන්න ඕනේ කියලා. ඒක මට අයිතියක් නෑ ඒක වෙනස් කරන්න. එහෙමනම් මට කරන්න තියෙන්නේ සමිතියට ඇවිල්ලා මේ හතරට මට එන්න බෑ. හතර මාට දාගන්නවා මිස හතරට එකක වුණාට පස්සේ මම පහුවෙලා આવොත් නා ඊට පස්සේ මම ඉති පෙරතිකාරය. සාමීචයක් තියෙනවනේ. සම්මුතියක් තියෙනවානේ. ඒ සම්මුතියට වැඩ කරන්න. අරණ ප්‍රතිපදාව කියලා කියන්නේ රණ කියලා කියන්නේ ගැටුම. කිසිම තැනක ගැටෙන්න ඕන කමක් නැහැ මේ ලෝකේ. මොකද අපි මේ පොඩි වෙලාවකට මෙතෙන් ඇවිල්ලා ඉන්නේ. ඔය වරුවේ ඊයට ආවට පස්සේ මට මොකටද ඉංගම්. ආපු ඊය කරලා යන්නේ කනේ මට තියෙන්නේ. මෙතන ඉන්නවනම් දිගට බැඳෙනවා නම් තමයි මට මේ හැම කෙනෙක්ගේම අඩුපාඩු හොයලා හැම කෙනෙකුටම තෑගි දීලා හැම කෙනෙකුටම නම්බුනාම දීලා යන්න වෙන්නේ. ඒකක්වත් අපිට අයිති අපි හිතනවා දෙමාපියෝ හිතනවා අපි හිතනවා කියන එකනේ මම මේක අයින් කරලා දෙමාපියෝ හිතනවා දරුවන්ගේ වැරදි හදන්න ඕනේ කියලා අනේ දෙමාපියන්ගේ වැඩ බලන්න ඕනේ උන්දලා පුංචි කාලේ කරපු ටික. එක්කෙකුටවත් එහෙම සුද්ධ චරිතයක් තිබුණේ නැහනේ. දැන් ගුරුවරු හිතනවා <clears throat> ශිෂ්‍යව හදන්න ඕනේ කියලා. ගුරුන්ගේ සෙල්ලම් බලන්න ඕනේ ගෙදර ගියාම කරන දේවල්. ලෝකේ තියෙන අමනකම් තේරම කරනවා. රජවරු හිතනවා කෝලිය හදන්න ඕනේ කියලා. ඒ නිසා ඉස්තර ඉඳලම රජ පෙළපත තිබ්බ රජුරෝ කියන්නේ දෙවියන් වහන්සේගේ නියෝජනයක් කියලා. නමුත් රජුරෝ විතර අමනකම් කරනවද රජුරෝ විතර විශාල අන්තපුරයක් තියෙන අනික් මිනිසුන්ට? රජුරෝ විතර ඕන කෙනෙක්ගේ බදු එකතු කරන්න පුළුවන් ගතියක් තියෙනවද අනික් කෙනෙකුට? දන්නවද ඔය කොල්ල රජුරවන්ට පස්පව් කඩන්න බෑ කියන එක? ශික්ෂාවද පහම කඩන්න බෑ රජුරෝ. ඒ මොකද සතෙක් මරන්න බෑ රජුරන්ගේ ඒ සතා රජුරන්ගේ. රාජ්‍යන සතා රජුරන්ගේ. ඒ නිසා රජුරන්ට ඕන සතෙක් මරන්න පුළුවන්. හොරකම් කරන්න දෙයක් නෑ මුළු රාජ්‍යම රජුරන්ගේ. කාම මිත්‍යාචාරය කරන්න ඕනේ හැම ගෑණියෙක්ම රජුරන්ගේ. බොරු කියන දෙයක් නෙවෙයි රජුරු කියන හැම වචනේම විවස්ථාවක්. මත්තන් බොන්නේ නැතුව රජකම් කරන්න බෑ. කොහොමද බෑ. ඒ නිසා ඔය පස්කම රජුරවන්ට අදාළ නැහැ. හොඳට කියවලා බලන්න. ඒකයි ඔක්කොම රජ වෙන්න කැමති. ඒක ලේසි නෑ. එතකොට බේල හැබැයි අනිවාර්යයෙන්ම අපායි. එක් රජකම එක දවසකට කෙරුවොත් කෙලිම අපායි. ඒක නිසා අපි උදී ජනතාව අපේ රජ නෙවෙයි. අපි ගුරු වෙන්න හදන්නත් එපා මොකක්වත් එපා අපිට හිතන් තියෙන මේ ලෝකෙ ඔක්කොම Tamanට ආපෝ සමං චිත්තම් භාවිත කියනකොට ඒකෙන් තමන්ගේ චරිතේ නියෝජනය වෙනවා. මේ කියන එක එක හැසිරෙනකොට මං විලුවද ගත්තේ මන ආපද, අමන ආපද. මට මොකද්ද මේකෙන් වෙන්නේ කියන එක දැක් ගන්න පුළුවන් නම් ආපෝ ධාතුව පුදුමාකාර විදිය බුදුබණක් කියන. එනිසා යම් කිසි කෙනෙක් භාවනා කරලා තමන් පිළිබඳව යථාභූතය ඇහුවනම් ගලන වතුරේ බුදුබණ තියෙනවා. හමන හුලඟේ බුදුබණ තියෙනවා. පත් වෙන ගින්නේ බුදුබණ තියෙනවා. මහ පොළවේ බුදුබණ තියෙනවා. ඉතින් අපි හිතනවා අනේ සවැත් නුවර ජේතවනාරාම බුදුහාමුදුරු ඉන්න කාලෙම ගියානම් කෙලින්ම ස්කෝලර්ෂිප් එකකින් නිවන් දකින්න තිබ්බා. දැන් නැති උනේ මේ සවැත් නුවර නැති නිසා බුදුන් නැති නිසායි. නමුත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියන මේ හතර මහා ධාතුන් මෙච්චර මුරගාලා මේ සත්‍ය ප්‍රකාශ කරද්දී අපිට මේක බලන්න බැරි අපි හතර මහා ධාතුන් හතර මහා ධාතුන් විදිහට බලන්න. අපි එක ඛණ්ඩ දෙයක් කරගෙන බොණ්ඩ දෙයක් කරගෙන අයිතියක් කරගෙන පටව ගන්න හැදුවට පස්සේ ඒව අපිට මහ විනාශ ඇති කරලා දෙනවා. එයිසයි ඒ වගේ මේ නපුර කපන්න කරන ඒවා භාව වශයෙන් දකින්න ස්වභාව වශයෙන් දකින්න ගති වශයෙන් දකින්න ධාතු වශයෙන් දකින්න ධාතු මනස්කාරය කියලා කියන අපි මෙතෙක් දකපු විදිහට නෙමෙයි වතුර දිහා බලන්නේ වතුරේ තියෙන පිඩු කරන ගතිය අඩු වෙනකොට පිඩු ගන්න ගතියත් වැඩි කරනකොට පැකිරෙන ගතියයි කියලා බැලුවොත් අපිට මේ ඇතුළත වාතය ජලය පිට ජලය දෙකම බලන්න ඒ වාගේම තමයි ඒකේන ධාතු මනස්කාරයට තව ටිකක් ඉදිරියට ගියොත් තේජෝ ධාතුව ගැන කතා කරන්න ගියාම <clears throat> සර්වචනාංශ පෙන්නනවා මේ ශරීර උෂ්ණය කියලා එකක් තියෙනවා පණ තියෙන උෂ්මේ අවශ්‍යයි. ඒ උෂ්මේ අපිට හතර ආකාරකින් වැඩ කරනවා. හරිරේ පණ තියෙනකම්. සන්තාපක ජීරක පාචක ඒ වගේම සඳ පරිදාහකේ. ඉතින් මේ එක එකක් එක එක වෙලාවට මතුවෙනවා. ඒ මතුවෙන වෙලාව හැටියට තමයි අපිට ඔය හද්දා වුණ, මැලේරියා වුණ වගේ පරිදාහක වෙනවා. දිරණ ගතියක් තියෙන උපන් වෙලා ඉඳලා වයසට යනකම් ඒ ඉන්ද්‍රියන් දිරණ ගතිය. ඒ වගේම අංගයට වැටෙන ආහාර පාචනය කරනවා පැසවන ගතිය තියෙනවා. එහෙම නැත්නම් මේ අවුව පායනකොට ඇති වෙන දාහේ තියෙනවා. මේ මතුවෙන හැම වෙලාවකම අපි ඒකට මූණ දෙන්න දන්නවනම් මේ ඇවිල්ලා තියෙන ආපෝ තේජෝ ධාතුවේ හවල් මුණතයි හවල් ලක්ෂණයයි කියලා අපිට තේරෙන පටන් අර ගන්නවා මේ තේජෝ ධාතුව අපිට විරුද්ධව කරන දෙයක් නෙවෙයි මේ මට වද දෙන්න කරපේ කන්නේ තේජෝ ධාතුවේ ස්වභාවය මේ. ඒක මේ වෙලාවේ හැටියට මට වෙහසක් වෙන්න පුළුවන් නැත්නම් මට සැපක් වෙන්න පුළුවන්. ඒ මගේ අගයන් ආඩම්බරල හැටියට මිස තේජෝ ධාතුව දෙන්නකොට දෙවිදිහකට සලකන්නේ ඒකෙනොත් මට ලෙඩ දෙන්නේ මාව පැසවන්නේ මට කරදර කරන්නේ මේ මම කියලා අජත්ත පච්චත්ත උපාදීන කොටස විතරයි. එයාගේ ශරීරයේ කියන එකේ තියෙන තේජෝ ධාතුව. බාහිරයේ තියෙන තේජෝ ධාතුව මේ වෙනකොටත් මම අල්ලලා නැහැ. ඒක මම කියාගෙන නැහැ. මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. ඒ වගේම තමන්ගේ ඇඟට මේ හත් දාවුන, එක දාවුන එනකොට ඒක විශේෂ දැවිලි තැවිලි ඇති කරනවා. ඒක දිහා හොඳට බලන්න හිටියොත් මේ තේජෝ ධාතුව වැඩක්. ඒ වගේම අපි අවුරුදු 10, 20, 30, 40 වෙනකොට එන්නේ එන්නේ දිරනවා. මුල් කාලේ ඒක දිරනවායි කියලා කියන්නේ වැඩෙනවායි කියලා. මැද කාලේදී ශරි ශක්තිය කියන අන්තිම වෙනවා දිරනවායි කියලා කියනවා. බුදුරජාණන් පාවිච්චි කරන එකම වචනේ. පත්ති විලාඳල මේක දිරනවා. ඒකෙම බඩට වැටෙන ආහාර පැහැවෙනවා. ඒ වගේම අවුව පායනකොට ඉන්නක් ළඟට යනකොට දාහ ගතිය තියෙනවා. මේ එනකොට මේ ධාතු තේජෝ ධාතු වශයෙන් තේරුම් අරගත්තොත් අපිට තේරුම් ගන්න පුළුවන් මේ මට දැවිලි තැවිලි ඇති කරන්නේ මම කියලා අල්ලගත්ත ටිකේ විතරයි. බාහිර එහෙම කරක් නැහැ. ඒ නිසා තේජෝ ධාතුව මේ ගෑණියෙකුට මෙහෙමයි පිරිමියෙකුට මෙහෙමයි කියලා වෙන් කළා සලකන්නේ අර જાතියට මෙහෙමයි මේ જાතියට කියලා වෙනසක් කරන්නේ අන්න වගේ තේජෝ සමං චිත්තම් භාවේති කියලා කියන්නේ තේජෝ ධාතුව හා සමාන හිතක් ඇති කරගත්තොත් කියන තාදී මනස කියලා කියන්නේ නොසලෙන මනස කියලා කියන්නේ ගින්නට මලකුණක් දැම්මත් අසුචි දැම්මත් මුත්‍රා දැම්මත් රත්තරන් දැම්මත් ගිතෙල් දැම්මත් පුච්චන එක විතරයි කරන්නේ ඒ කවදාහකවත් දාන දෙයට චිස්මයකට දාන්න එපයි කියලා කියන්නේ නැහැ. ඒ නිසා ඒකේ අට්ටි යති හරායති jigucchati තියෙනවා. අන්නේ විදිහට Taman වෙත පැමිණෙන මේ දාහාණය කරහා පැමිණෙන දේවල් දිහා ඒව මට නොවේවා නදකින් නොපතන් කියන ද්වේෂය නැතුව මෙව එන්නේ මම පෙර කර කරේ කර්ම හේතුවක් නිසා එහෙම නැත්නම් හේතුඵල ධර්මයක් නිසා මේ පැමිණි දුක පැනිරහයි කියන මට්ටමේ වෙත පැමිණි එක ටිකක් දරාගෙන ඉන්න ගතියට තපස කියලා කියනවා. තපස කියනවා කියලා කියන්නේ ඇත්තටම තවනවයි කියන එක. තවනවයි කියලා කියන්නේ අපිට මේ විවිධ තේජෝ ධාතු වලින් අපේ ජීවිතේ තවනවා. එන් තැවිල්ල නැතුවම මැරෙනවා. යම් වෙලාවක ධාතු උෂ්මය, ශරීර උෂ්මය නැතුනම් මලිය. ඉතින් තියනකන් තැවෙනවා. ඉතින් අපිට ජීවිතේ ඕනේ තැවිල්ලකින් තොර. ඒ කියන්නේ ගින්දර ඉල්ලනවා රස්නියක් තියෙනවා. වතුර ඉල්ලනවා තෙතමනේ නැති වුණා. මිනිස්සයා කියන්නේ අන්න එහෙම අමනෙක්. ඉන්ද්‍ර කියනවා තැවිල තමයි තියෙන්නේ. අපි ජීවිතය කියලා කියන්නේ තවන ගතිය. ඉතින් ඒක දුකට සම්බන්ධ කරලා දුක්ඛ සත්‍යයට සම්බන්ධ කරලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා යම් වෙලාවක කෙනෙකුට දුක්ඛ සත්‍ය වැටුණා නැත්නම් අනිත් දේවල් වලින් පටලැවිල්ලකින් තොරව දුක්ඛ සත්‍ය කෙලින්ම වැටුණා නම් යාට වැටහිට ලකුණු හතරක් තියෙනවා. දෙකක් තමයි තවන ගතිය සහ පෙළන ගතිය. නිතරම 10ක් තැයිරොඹට. ඒ 10 නැතුව මැරෙනවා. මම බණ කියලා කියන්නේ 10ක්. පෙළන ගතියක් තියෙනවා. වතුර දාපුවාම ගින්නට දාපුවාම දෙයක් ගොජ ගොජ ගොජ ගොජ ගොජ ගොජ ගාලා වන්තා උලගේ කුල්ලක දාලා මොනාරි පොළනකොට පෙළෙන ගතිය තියෙන්නේ. බත්තට ටිකක් වතුරට දාලා ලිපක තිබ්බහම ඒ කැඳ හැදෙනකම් බත්තට ඉහළ පහළ කැරගෙන ගතිය තියෙන්නේ. ඕක තමයි ජීවිතේ කියන්නේ. ඉතින් යම් වෙලාවක අපිට භාවනා කරගෙන ඉන්නකොට අරමුණ නැතුව ගියත් අරමුණක් තිබුණත් මේකේ නිතරම මේ නලියන පෙළන දිගට යන ප්‍රවාහ ගතිය තියෙනකොට මේ තමයි දුක්ඛ සත්‍ය කියලා තේරුණොත් අපිට චෝදනා කරන්න දෙයක් නැහැ. මේකට මම මොකද්ද කරන්න ඕනේ කියලා අහන්න දෙයක්වත් නැහැ. සැකපුදවන්න කෙනෙකුත් නැහැ. අපි හිතනවා නෑ නෑ මේක දඬුවමක් මේක මට පිටු දැකිය හැකි මොකක් හරි උපක්‍රමයක් ඇති කියලා. ඉතින් එහෙමනම් මේක දුක්ඛ සත්‍ය කියන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවොත් ඉන්නේ උතන. සාරිපුත්‍ර ස්වාමීන් ඉන්නේ උතන. ඉඳගත්තර වාසිය සක්පම් කරනකොට හිටගෙන ඉන්නකොට ඇවිදිනකොට නිතරම මේක ගොජ දානවා. නිතරම මේක පැහින රාකලයක් වගේ, බත්තලියක් වගේ, කිරි පැහෙනකොට වගේ, ගවර වලක ඉන්න පණුවන අලියනකොට වගේ කොච කොච කොච කොච කොච කොච කොච කොච කාලත් ඇවිනවා. පෙළෙනවා. මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඉතින් අපි පෙන්නලා දෙනවා කියන කිසිම බාහිර සාධකයකින් තොරව මේක තියෙනවා. ඉතින් ඒක අයින් කරන්න හැදුවොත් ඒක හරියට කියන්නේ ගින්න තියෙන ගින්න ටිකක් මට දෙන්නත් එතම උණුසුම නැති එකක් කියලා කියනවා. වතුර ටිකක් මට දෙන්න කියනවා තෙතමනේ නැතිවා. වතුර කියන තෙතමනේ තමයි. ජීවිතේ කියන්නේම දුකක්. ඉතින් ඒකට ලඟ වෙනකොට කියනවා අයියෝ අල්ලපු දෙයක් නෑ මට විතරයි කියලා. අල්ලපු ගෙදර පොඩ්ඩක් ගිහලා අහලා බලන්නකො අල්ලපු ගෙදර වලට වැඩි ආපන්. මේ පෙළෙන ගතිය, මේ තවන ගතිය තේරුම් අරගෙන ඒකේ තියෙන දැරිය හැකි ප්‍රමාණයක් සහ නොදැරිය හැකි ප්‍රමාණයක්. ඒකෙදී අටුවාචාරින් වහන්සලා පෙන්ලා දෙනවා. භාවනා කරනකොට මේ තේජෝ ධාතුව ඇවිස්සෙනවා. එක පැත්තක් රත් වෙනවා, අනිත් පැත්ත සීතල වෙනවා. ආශ්වාසයේ සීතලට දැනෙනවා, ප්‍රශ්වාසයේ උණුසුමට දැනෙනවා. ඉතින් ඒක අපිට දැනගන්න පුළුවන්. මේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ නැති ලකුණක් තියෙනවා. මොකද්ද සිසිලක් ප්‍රසවාසයේ තියෙන ආශ්වාසයේ නැති ලකුණ මොකද්ද උණුසුම ආ එතකොට ආශ්වාසය ප්‍රසවාසය වෙන් කළඳව ගන්න පුළුවන් ආන්නේ විදිහට මේ ධාතු ටික අඳුනා ගත්තට අඳුනා ගන්න මේ තියෝ ධාතු උදව් කරාට භාවනාවෙන් මතුවෙන එකක් නම් තමයි ධාතු මනසිකාට අදාළ දෙයක් නම් ඒක දරා ගන්න බැරි මට්ටමට යන්නේ නැහැ කියලා සාහිතියක් දෙනවා තේරවාද ආචාර්යවරු. භාවනාදිම උස් කරනවා, අවශ්‍යනවා. කුජ දාන්න ගන්නවා. හැබැයි දරා ගන්න බැරි නෑ. හැබැයි ලොකු ස්වාමීන් වහන්සේකට පොඩි අටුවාවක් දෙනවා. ලෑස්ති වෙලා ගියොත් දරන්න පුළුවන්. ලෑස්ති වෙලා නැතුව ගියොත් දරා ගන්න බැරි තරම් බය වෙනවා. ඒක බීතිකාව. ඇයි මෙහෙම වෙන්නේ? ඒක මම බලාපොරොත්තුුනේ නෑනේ. ඉඳපු ගමන් මේක පැත්තට රත් වෙන්න පටන් ගන්නවා. ඒක පැත්ත සීතල වෙන්න පටන් ගන්නවා. මේක මේ උණ ඇවිල්ලාද, ඩෙන්ගු ඇවිල්ලාද කියලා බය වෙනවා. නමුත් දැනගෙන ගියා නම් 13 ඇවිස්සෙන ගතියක් එනවා. ඒ භාවනාවේ හැටි කියලා යාට ඉවසන්න පුළුවන්. ඉතින් මේ බණ කියන්නේ ඒකට. අසුවිරු ඥාන තියෙන කෙනාට හරියට මේක <clears throat> අදාළ වෙලාවට යොදා ගන්න පුළුවන් කෙනාට සූදානම් වෙලා ගිය කෙනාට දැරීමේ ශක්තිය වැඩි වෙනවා. මේකට කියනවා ප්‍රතිශක්තිය කියලා. මේකට කියනවා රෝග සුකිරීමේ ශක්තිය කියලා. සුවසේවාව කියලා. එන්නකොටම මොකෙකට හරි gadu ගිහිලා දඟලලා කුලප් වෙන මනුස්සයාට ඒ සුවසේවාව අඩු වෙනවා. ප්‍රතිශක්තිය නැතු යනවා. එන දෙයට සුනාමියකට වගේ යට වෙලා නැහිනවා. ලෑස්තිලා යනවා නම් <coughs> එහෙම නැතුව කියනවා නම් දැනුවත් වෙලා යනවා නම් ඔය ඕනම දෙයක් දරන්න පුළුවන්. ඒක තමයි අපි ඔය සාමාන්‍ය පොලිස් සේවාවට වැඩිය ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකකට ගියාට පස්සේ එයාට විශේෂ පුහුණුවක් දෙනවා. පුහුණක් දෙනවා කියලා කියන්නේ හතුර දෙන දඬුවම දෙනවා කැම්ප් එකේ. එච්චරයි ඔය ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකේ හම්බෙන්නේ. ඊට පස්සේ මේ මනුස්සයාට සාමාන්‍ය පොලිස් කාර්යයට වැඩිය ඕනේ දුෂ්කරතාවයට මොන දිමේ හැකියාව තියෙනවා. බුදුරජාණන් වහන්සේත් මේ මනුස්සයන් අතර කියනවා භාවනා කරන්න කැමතිකට වරෙල්ලා. මම බලට දෙන්නම් ස්පෙෂල් ටාස්ක් ෆෝස් පොහුණුවක්. මොකද්ද? දන්නා කියන මිනිස්සු අතහැරපන්. තියෙන සල්ලි ටික පැත්තක දාපන්. දාලා වරෙන් කැලේට රැහැට ගන්න දෙන්නේ නැහැ. භාවනා කරපන්. ආ මෙන්න ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කොච්ච දාන්න පටන් ගන්නවා. අමාරු බණිනවා බුදුහාමුදුරන්ට මේ දුක නැති කරන්න කියලා. මෙතෙන්ද ගෙනල්ලා මල හත්ති ලවයි තිබුණට වැඩිය දුකයි. ඉතින් ගෙදර හිටියනම් අපිට ඕනේ පුටුවක ඕනේ ආසනයක සැප පහසු ඉන්න පුළුවන් නේ. දැන් මෙතන ඒක කරන්නවත් නැහැ. දැන් මේ දුක නැති කරන්න ඇවිල්ලා තියෙන්නේ. දැන් අද තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ නෝ කට්ටිය යනවා. බෑ මොන මොන විදිහකට කරන්න බෑ. බුදුහාමුදුරුවෝ මේ සැප නැහැ මේ මේ දුක නිගමන කිරීමේ මාර්ගය කියලා දෙන කෙනේ දුක වැඩි කරන කෙනෙක් කියලා. මොකද දුකේ දුකට අවරොත්තු දීමේ ශක්තිය වැඩි කරන්න නම් දුකේම තමයි ඒක කරන්න ඕනේ. ඒක ඒක ප්‍රධාන රහසක් ඔය ඉන්දියාවේ හිටපු රජවරුන්ගේ රාජාවලිය බලලා කෞටිල්‍ය දැකලා තියෙනවා. ගොඩක් රජවරු මැරෙන්නේ වහදීලා. ඉතින් මෙයා කිව්වා ඒ නිසා රජපෞල හැම කෙනාටම මෙච්චර ප්‍රමාණයක් වහ කවන්න ඕනේ හැමදාම. අජුරු උඩ ගියා. නෑ නෑ මෙච්චර පානක් කවපම ඔයිට වැඩි ප්‍රමාණයක් කන්න හෙට පුරුදු වෙනවා. ඊට පස්සේ වහ දුන්නොත් මැරෙන්නේ නෑ. කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රයේ තියෙන ප්‍රධානම ඉගැන්නිල්ල. වහ නොදීම හිටියොත් පොඩි වහක් දීපුවම මැරෙනවා. ටික ටික වහ කවනවා. බුදුහාමතුරු දුක පිඩු කරලා ටික ටික කවනවා. කවන්න කවන්න කවන්න මේක පුරුදු වෙලා ආවට පස්සේ යාලියකට ඉන්දියාප්පෙත් තිබ්බා වගේ ගාලල්. යාලියකට ඉන්දියාප්පෙ එච්චර ප්‍රශ්නයක් නැහැනේ. කිතුළු ගස් ගණන් කණේ කානේ. ඉතින් උගතනේ කියන්නේ බුදුහාමරල ඔළුව අත ගහලා මේ පැණි දෙයි සුදු හඳුන් දෙයි කිරි පැණි දෙයි කියලා. එයා මුකුත් නැව හතරට පාට බහපන් දෙන මල දානයක් කාපන්. එළවලු දෙන වැතුක බුදිය ගනේ. පුරුදු කරපන්. ඔබට කොහොමද ඔය ඩෙඩි දුකක් එනවා මරණ වේලාවේදී. ඔය ඩෙඩි දුකක් එනවා වයසට ගියාම. ඔය ඩෙඩි දුකක් එනවා ඩෙඩ වුණාම පුරුදු වෙනවා. ඒ ට්‍රේනින් එක SMS එකේ නෝට කරන්න බෑ. ඒක නිසා ඒ ට්‍රේනින් එකට ඉදිරිපත් වෙන මිනිහටත් බඳිනවා. එවැනි පුහුණුවකට ඉදිරිපත් වෙන මිනිහටත් බඳිනවා. මොකද කාගවත් බලපෑමක් නෙවෙයිනේ කරන්නේ. තමයි මේ ඉදිරිපත් වෙලා ප්‍රතිශක්තිය වඩනවා. ඒ වගේම තමන් පිළිබඳ තියෙන හැකියාවල් උරගා බලන්න මේ අපහසුතාවයට මුහුණ දෙන්න ඕනේ. යන බණවල තේජෝ ධාතුව මතුවෙන වෙලාවේදී ආයකට දක්වන ආකල්පය මෙයා භාවිත මනසක් ඇති කෙනෙක්ද නැද්ද කියන එක කියන්න පුළුවන්. එහෙම කෙනෙක් තේජෝ ධාතුව විස්තර කරන හැටිම කියත හැකි. තේජෝ ධාතුව විස්තර කරන්නේ දැනගෙන ඒක යටපත් කරගෙනද නැත්නම් ඒකට දාශ වෙලා බය වෙලාද කියලා. ඒක ඕන කෙනෙක්ගේ කමට අනුසුද්ධ කරනකොට ලියන වචන ටිකෙන් අහුවෙනවා. එයා තේජෝ ධාතුව ගැනම කතා කරන්නේ යටත් වෙලා බය වෙලා මට දරා ගන්න බැරි විදිහට බයක් ඇති කරගන්න නැත්නම් තේජෝ ධාතුව පිළිබඳව ගති විස්තර කරනවා කිසි පැකිලීමක් කරනවා ස්වභාව විස්තර කරනවා භාව විස්තර කරනවා ධාතු විස්තර කරනවා ඒව ඇවිල්ලා තියෙනවා නමුත් කිසිම බයක් තැහිති ගැනීමක් නැහැ ඒ කියන්නේ භාවිත මනසක් ඉතින් අපි කවදද ඒ බයපක්ෂව තේජෝ ධාතුව දිහා බල බල හිටපු කෙනා බයක් නැතුව තේජෝ ධාතුව දැකලා ඒකේ ඇති හැටිය ප්‍රകൃතිය විස්තර කරන්න පුළුවන්. අපි මොන රචනයක් මොන එක ගැන ලිව්වත් ඊට වඩා උඟාවක් වෙනස් මේ කතාව. Taman වෙත පැමිණි ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව, දේශ අතිශෝක්තියකින් තොරව අව탁සේරුකින් තොරව ඇතිවිච්ච ඇති ලියන්න පුළුවන් නම් ඒ සෝවාන්වත් වෙලා තියෙනවා. එක්ක රහත් වෙලා තියෙනවා. ඒත් එත කම්ම අපි මේවට අගයන් ආඩම්බරයෙන් දෙනවා. දෙන තාක් ඒ කියන්නේ භාවිත මනසක් නැහැ. ඉතින් මේ රාහුල හඳුරන දෙන දායාදේ මේ බුදුහාමුදුරුවෝ ගිහිල්ලා තියාගෙන පැවිදි කරලා දෙන දායාදේ තමයි වෙන ඔබට දෙන්න රාජකීය ආශිපතක්වත් බුදුලයක්වත් මොකක්වත් නැහැ. මේ වෙත පැමිණෙන ධාතු පිළිබඳව ඒ ධාතු තේරුම් ගන්න ඒ ධාතු සමංචිත්තං තේජෝ සමංචිත්තං වායෝ සමංචිත්තං ඒ වගේ තියෙන ගති දිහා බලන යනකොට අපිට මොකද්ද අලුතෙන් අවශ්‍ය කරන්නේ? උපත්යත් එක මේ සේරම ලැබිලා තියෙන නොදැනුවත්කම තියෙනවා. ඒ නොදැනුවත්කම මිච්ඡාපටි අවිජ්ජා අපටිපත්‍ය අවිජ්ජාව නැති නැති අවිජ්ජාව නිසා වෙන දෙයක් බුදුහමර ඒක සැක නැතුව, ලෝභ නැතුව 84000 ධර්මස්කන්ධෙන් කියලා දෙනවා. උඹලා දන්නේ නැහැ. මොකද උඹලා බල බල ඉන්නේ පිට දේවල්. Taman ගැන දන්නේ මෙන්න Taman ගැනද දත යුත්තේ. ඒත් එක්කම තියෙනවා අපි වරදොල තේරුම් ගැනීම. මේ 13 හැම එකක්ම වරදොල තීරුම් ගන්න තියෙනවා. ඒක ඒ වරදොල තීරුම් ගන්න ගැනීම අයින් කරන්න ඕනේ. මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව අයින් කරන්න ඕනේ. ඒකට නියම විද්‍යාව එන්න ඕනේ. ওই දෙකම නැති වෙනකොට තියෙනවා භාවනා කරයි කියලා මොකක්වත් අලුතෙන් ලැබෙන්නේ එහෙම අලුතෙන් ලැබෙයි කියලා හිතලා භාවනා කරනවා නම් ඒක කවදාකවත් මේ මනුස්සයා භාවනා පිළිබඳ හැඟීමක් ඇතිව කරන කෙනෙක් නෙවෙයි. ඒකයි මේ රාහුල කොප්පුංචාම්දුරන් උගන්වන්නේ ආනාපාන සතිය කරන්න ඉස්සෙල්ලා මෙන්න වගේ පසුබිමක් හිතේ තියෙන්න ඕනේ. දේවල් පිළිබඳව ප්‍රතිඵල අපේක්ෂා කරන, තෝරන බේරන, වර්ග කරන, එනකොටම කඩාපයින් මෙවැනි හිතකින් කරන්න ගියොත් මේ වගේ උදාසීන ආරම්භකට හිත යන්නේ නැහැ. එනිසා ඒකට අවශ්‍ය පරිසරය සකස් කිරීම තමයි මේ ධාතු මනසකාරය හරහා තියෙන්නේ. ඒ වගේම අපි ගියොත් වායෝ ධාතුවට ඒකෙත් තියෙන්නේ අර ආපෝ තේජෝ පඨවි වලින් වෙන් ගතියක් තියෙනවා. වායෝ වායෝ ධාතුවේ උද්දංගම වාතය, අදෝගම වාතය, කුච්චා වාතය, කොට්ඨිචා වාතය, අංගමංගානුසාරී වාතය, ආස්වාස ප්‍රස්වාස වාතය කියලා මුද්‍රාසෝ මම කඩපාඩම් කරන කරුණු හයක් කියනවා. ඊට ඔයිට සමාන ඔක්කොම ගන්න. මේකේ තියෙන සමුදීර්ණ ගතිය සහ විත්තම්බන ගතිය. අකුලන ගතිය සහ පොම්බන ගතිය. නැත්නම් චලන ගතිය. නිසා අපේ කයේ මොනම චලනයක් ආවත් වායෝ ධාතුවේ ක්‍රියාකාරකම්. ඒක සිද්ධ වෙන්නේ නියුමැටික් සිස්ටම් එකකට. ප්‍රෙෂර් එක වැඩි වෙනකොට පිම්බෙනවා. ප්‍රෙෂර් එක අඩු වෙනකොට අඩු වෙනවා. ඉතින් මේක තමයි උදරච්ඡදය කරලා දෙන්නේ. උදරච්ඡදේ නිතරම ඇකිලෙනවා, පිම්බෙනවා, ඇකිලෙනවා, පිම්බෙනවා. මේ නිසා පෙනහළු ඇකිලෙනවා, පිම්බෙනවා. මේකට අපි සුවාසය කියලා කියනවා ප්‍රාණය කියලා කියනවා ප්‍රාණයාමය කියලා කියනවා ආනාපානය කියලා කියනවා ඒ නිසා මේ වායෝ ධාතුව නිට්ටරෝම පෙළ පෙළ තියෙනවා ඒ පිළිවෙල අතරුම මැරෙනවා පිම්බෙන හැකියාවක් තියෙනවා. ඉතින් ඒක පිම්බීම හැකියාව වශයෙන් හෝ ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් හෝ බලන්න ගියාම අපි මේ වායෝ ධාතුවේ ක්‍රියාකාරකම් දිහා පිට කෙනෙක් දිහා බලා ඉන්නවා වගේ. අපිට මට මතකයි සාමාන්‍ය විද්‍යා පාඩමට ගියාට පස්සේ ලොකු සරාවක් ඇතුලේ වයි ටියුබ් එකකට බැලුම් දෙකක් දාලා යට තියෙන උදරච්ඡේද වගේ බැලුමක් ඇදලා පෙන්නනවා. ඒක අදිනකොට බැලුම් දෙක පිම්බෙනවා. අකුලනකොට බැලුම් ඇකිලෙනවා. ඔච්චරම තමයි ඇතුලේ සිද්ධ වෙන්නේ. ඒ ක්‍රියාවෙන් විල මොනක්වත් මේ හුස්ම පෙනහළු වල සිදු වෙන්නේ නැහැ. නමුත් අපි හිතන්නේ නෑ නෑ මේකට මරුම් මරුම් කාර සරවර බලධාරී දෙවි කෙනෙක් ඉඳලා මේකේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් තියෙනවා කියලා. මොනම ඩිසයින් එකක් කරන්න නිකන් ෆිසික්ස් විතරයි තියෙන්නේ. වායු ධාතුවේ සාමාන්‍ය ෆිසික්ස්ම තමයි නියුමැටික් සිස්ටම් එක වැඩ කරන්නේ. ඉතින් ඒ විදිහට මේක මැෂින් එකක් විදිහට බැලුවොත් අපිට මේක අතුරු ඒක වාසියක් දෙන්න විදියක් නෑ. මේ මගේ මැෂින් එක අනික් මැෂින් එකට වැඩිය වෙනස්. මගේ වැඩ කරන වාතය අනික් කට්ටිය වාතයට වඩා වෙනස් කියන දෙයක් නෑ. එකම වාතය. ඒක ඉතින් බහිද්දා වාතය පිළිබඳව අපි වැඩ කරන තාට අභ්‍යන්තර වාතයටත් හිතා ගන්න පුළුවන් නම් භාවිත කරන්න පුළුවන් නම් පිහිටන්න පුළුවන් නම් බාහිර වාතය යම් ආකාරයකට අපිට දුක් නොදෙන්නේ යම්සේද එසේම මේ කියන උද්දංගම වාතය, අදෝගම වාතය, කුච්චය, කොට්ටිචය වාතය ආදි වශයෙන් තියෙන වාත ක්‍රියාවත් වෙයි. හැබැයි ඒකෙන් පෙළෙන ගතිය අඩුයි. ඉතින් එතකොට විතරයි එහෙම වාතේ අජ්ජත් බහිද්දා වෙනස කියලා වාතය සලකන ගතියක් නැහැ. අජ්ජත්දී උපාදීන්න නිසා මම කියාගත්ත නිසා මගේ කියාගත්ත නිසා ආත්මය කරගත්ත නිසා ඒක දුක් දෙනවා. බහිද්දා ඒක අල්ලලා නැහැ. ඒ නිසා දුකක් නැහැ. වෙන්නේ විදිහට බල්ලා වායෝ සමංචිත්තං වාතය හා සමාන හිතක් ඇති කරගත්තොත් ඒ වාතයට මල් සුවඳ ආවත් අසුචි ගඳ ආවත් මූත්‍රා ගඳ ආවත් මොකක් ආවත් වාතය මයි ළඟට එන්න එපයි කියලා පිළිකුල් කිරීමක් නැහැ. ඒකෙන් වාතය පෙලෙන්නේත් නැහැ. වාතය ඒකට ජුගුප්සා කරන්නේත් නැහැ. ආන්නේ වගේ Taman විතර එන ඕනෑම දෙයක් විශ්ේ ඒ නොසැලෙන මනස ගන්න එකට తాදී මනස කියලා කියනවා. අපි මෙතෙක් කල් දැනගත්ත විදිහට අතරමහා ධාතුන්ගෙම මේ తాදී ගතිය තියෙනවා. ඒ හතර මහා ධාතුන්ගේ මේ తాදී ගතිය තියෙන විපස්සනා භාවනා කරන බෞද්ධයන්ගේ විතරයි කියලා එහෙම නීතියක් නැහැ. මේ උද්‍යප්පේ ඥානය පහළ වුණාට පස්සේ විතරයි ඒක හම් වෙන්නේ කියලා නීතියකුත් නැහැ. සංකාර උපේක්ඛා ඥානෙට විතරයි ඒක හම් වෙන්නේ කියලා නැහැ. කොයි කෙනාටත් මේක තියෙනවා. ඒක දිහා ඒ සුත්තමේ ඥානය වුණා බලලා හෝ එහෙම නැත්නම් චින්තාමේ ඥාන අන්වේ ඥාන වුණා බලලා හෝ එහෙම නැත්නම් මේ හුස්ම ගන්නකොට ආස්වාස කරනකොට ඇති වෙන පුම්බන ගතිය තද වෙන ගතියත් ඊට ප්‍රශ්වාස කරනට ඇකිලෙන ගතියත් පීරාගෙන යන ගතියත් දැක ගන්න පුළුවන් නම් ඕනම කෙනෙකුට කියත හැකි අනික් කෙනා හුස්ම ගන්නකොටත් ඔච්චරමයි. ඔయిత වැඩි එක මැජික් එකක් ඇත්තෙම නැහැ. සමාන ගතියක් තියෙන්නේ. අපි දැන් මෙතන ඉඳගෙන හුස්ම ගන්නකොට අපිට තේරෙනවා නම් මම මේ හුස්ම ගන්නේ තව කෙනෙක් පිට කරපු එකක් කියලා. ඕක තමයි නාදාගම. ඕක තමයි නෑදාගම කියන්නේ. සහෝදරකම කියන්නේ. තව කෙනෙක් ප්‍රසාර කරපගත්තම හුස්ම ගන්න. නිකමට හිතන්න ප්‍රයිවට් බස් එකක් නතර කරලා තියෙද්දි සෙනඟ පිරලා තියෙන එකක. මත්දහනේ ඒන ගඳයි, ඒන සුවඳයි බලනකොට අපිට පුළුවන් ද පිරිසුදු වාතයක් ගන්න. සම්පූර්ණ ඒකට බුදුහාම කියන ජන වාතය කියලා. ජලයේ තනි වෙලා ඉන්නකොට තියෙන වාතය කියනවා විජන වාතය කියලා. ජලයේ ඉන්නකොට තියෙන එකම ලාභය තමයි අපි හුස්ම ගන්නේ කවුරුත් පිට කරපු එකක් නෙමෙයි. සමාජශීලී වෙනවයි කියන්නේ දියුණු සමාජයකට යනවයි කියන්නේ රාජධානි වලට යනවයි කියලා කියන්නේ අපිට පිරිසුදු වාතේ නැති වෙනවා කියන එක. ඉති බුදුහාමුදුරෝ කියනවා කැලේක ඉඳලා හාමුදුරු කෙනෙක් මට හොඳ දාහනේ හම් වෙයි මට හොඳ සිවුරක් හම් වෙයි කියලා කැලේට පස්සහරවල රාජධානියකට යනකොට ඒ යකාට තේරෙනවනේ යකෝ මේ පිරිසුදු වාතේට නේද පස්සහැරෙව කියලා. මේ හොඳ වතුරට නේද පස් හැරීම කියලා. මොලේ තියෙන එකෙක් නම් එහෙම ඉස්සරහට යන එකක් නැහැ කියලා. ගියන්නව කියන්නේ නැන්නද නා ඕගොල්ලන්ට කලන්ත හැදෙනවා කියනකොට. ඔන්න ඕකටයි මේ විද්‍යාව ඕකටයි යටිතල පහසුකම් කියන්නේ. ඔටයි දියුණුව කියලා කියන්නේ අපිට හම්බෙච්ච අර විජන වාතේ අපි ප්‍රතික්ෂේප කරලා ඒක වෙනකොට තමයි අපිට මේ මොන මොනවාදෝ සැප පහසුකම් ටිකක් ලැබිලා තියෙන්නේ. මම ගියා ඔය සිඩ්නි වලට එහා පැත්තේ තියෙන නගරයක ඒකේ කියලා තියෙනවා දැන් ඔය තියෙන්නේ හත්වෙනි වතාවට රීසයිකල් කරපු වතුර තමයි බොණ්ඩේපයි කියලා. වැසිකිලි වලින් අරගෙන පෙරලා හත්වෙනි වතාවට දෙන වතුර තියෙන්නේ. ඒ නිසා බීමට පාවිච්චි කරන්න එපා. අපි පාවිච්චි කරන්නේ පාවිච්චි කරලා විසිකරපු වතුරක්. ඒ උනත් වතුරේ ගතිය තෙත ගතිය තෙත ගතියම තමයි. වාතයේ ගතිය වාතයේ ගතියම තමයි. ඉතින් ඒ නිසා අපි මේවා දිහා හොඳට බලන්න හිටියොත් දන්නවනම් ඒ හැම හුලඟකම බුදුබණක් තියෙනවා. හලන හමන හැම උලංගකම බුදුබණක් තියෙනවා. නිසා භාවනා කරලා ඉහළට යන්න යන්න යන්න යන්න ඒ බුදුහාමුදුරුවෝ කෙරේ තියෙන බැඳීම නැති වෙනවා. මේ බණම සූත්‍රම අවශ්‍ය කරන්නේ මම දන්න හොඳ මම දන්න කාලේ හිටපු දෙතුන් දෙනෙක් හිටියා. ඒගොල්ලෝ ඊටාම පහත් පෙළේ නව කතා කියවන. හොඳ ලෝක ගුරුවරු. එහෙම නැත්නම් චිත්‍ර කතා කියවනවා. එයාට හැම එකකින්ම ගන්න දෙයක් තියෙනවා. දැන් අපි බැලුවොත් ඒ වගේ අපි නරකට නැතිලා යන්නේ. එන කවදාකවත් නෑ මේ හැම රචනා කරලා තියෙන හැම දෙයකම යාට ගන්න හොඳ පැත්තක් තියෙනවා. මොකද යා ගන්න හැටි දන්නවා. ඒ නිසා මේ හතරමා ධාතුන් පිළිබඳව හරි අවබෝධයෙන් කටයුතු කරලා ධාතු සමචිත්තක් වායෝ සමන් තේජෝ තමන් ආපෝ සමන් පඩවි සමන් චිත්තම් භාවිත කරනවා කියනකොට ඒක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ තෙදක් විදියට බුදුහාමුදුරු ඉස්සරහදී කතා කරලා තිනවා උන්වහන්සේට චෝදනාවක් ආපු වෙලාවක <clears throat> ස්වාමීන් වහන්සේ මම හැසිරෙන්නේ අංකඩිච්ච ගොනෙක් වගේ බිනි ඔලු කට්ටකට හිකාගෙන යන වසල දරුවෙක් වගේ මගේ හිත මන් දියුණු කරන්නේ ආපෝ සමංචිත්තා ජලයේ වගේ සංස මං කවදාකවත් මං එන්නේ දෙයක් මම වෙතේ නේ දෙයකට පිළිකුල් කරන්නේ නැහැ පැකිලෙන්නේ නැහැ ජුකුප්සා කරන්නේ නැහැ මම තේජෝ සමංචිත්තං. තේජෝ ධාතු වගේ ගින්න වගේ වෙතට පැමිණ කිසිම දෙයකට මම වර්ගීකරණය කරන්නේ නැහැ. පඨවි සමංචිත්තං. තේජෝ සම ආපෝ සමංචිත්තං කියලා ඒ එහෙම සාරිපුත්තු සාහනයන්සේ සඳහන් කරනකොට ඒ බැනපු සාරිපුත්තු සාහනයන්සේ චෝදනා කරපු හාමුදුරන්ට සමාව නොගෙන හිටියනම් පොළොව බලන්නේ. ඊතරම් භාවිත මනසකින් කතා කරන්නේ ඒකටම තමයි මේ සිංහල නාදේ පවත්තන්නම තමයි සරුවචන්සේ අවස්ථාව හරන් දෙන්නේ. ඒක නිසා අපිට ඒ දේ ඔප්පත්තියම ලැබිලා තියෙනවා. බෞද්ධ උනායි කියලා, ඕ වැඩියෙන් භාවනායි කියලා කිව්වා. ඕ පොත් බැලුවයි කියලා නෙවෙයි. ඒක දිහා මේ හරි අවබෝධයක් ලැබුවා නම් මේ හතරමා ධාතුන් උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට ඊටාම පිවිතුරු බුදුබණක් දේශනා කරනවා. නමුත් ඒක අපිට උකහා ගන්න දන්නේ නැති නිසායි අපි මේ ආනාපානිය හරහා සතිය පිහිටලා සමාධිමත් වෙලා එනේන දේෙන් ධර්ම ලබා ගන්න බලන්නේ. එහෙම නැත්නම් අපිට ඉන්නවා අනේ සරුවච්චන් වහන්සේගෙන් බණ අහන්න ඕනේ. ඒ තැනම ඉන්න ඕනේ. ඒ වෙලාවෙම ඉන්න ඕනේ කියලා අපි අපි අවාසනාවන්ත තත්ත්වයකට දාගන්න. නමුත් ධර්මේ වැටෙන්න වැටෙන්න ඔය කියන ආපෝ සමන්තේජෝ සමන්චිත්තේට එනකොට වෙන්නේ මොකද්ද? ඕන තැනක තියෙන ධර්මයේ තේරුම් ගන්න පටන් අර ගන්නවා. එතකොට අපි ඈත් වෙනවා එන්න එන්න සරුවච්චන් වහන්සේගෙන්. අපිට ඈත් වෙන්න පුළුවන් ධර්මයේ. අපිට ඈත් වෙන්න පුළුවන් සංඝයාගෙන්. අපිට ඈත් වෙන්න පුළුවන් අපේ ශීලයෙන් අපිට තියෙනවා. ඒ ගණ්ඩ ක්‍රමේ දැනගත්තට පස්සේ ආය සද්ධාවෙන් අවශ්‍ය කරන දෙයක් නෑ සම්පූර්ණ ප්‍රඥාවට ඉඩ තියෙනවා. ඒ නිසා සරුවචන්සේ කිසිම දෙයක් ගුරු මොස්ටිට තියාගත්තේ නෑ. මේ දෙ කියලා දෙන්නේ නෑයි කියලා රහසක් නෑ. සම්පූර්ණ එක දුන්නට පස්සේ දැන් මේ දෙනේ රාහුල පුංචාම්තුරන්ටනේ ඒ ක්‍රමයටම තමයි අපට සලකන්නේ. ඒක නිසා අපි යම් විදිහකට හිතනවා නම් අපි ඉපදිච්ච වෙලාව එහෙම නැත්නම් රට නැත්නම් ආගම නැත්නම් පවුල නැත්නම් කුලය මොකක් හරි ඒ සෑම දෙයක්ම මේ හතර මහා ධාතුන් පිළිබඳව පිළිටන දන්නේ නැතිකම නිසා අපි විශ්ින් අපි හීනමානයකට දාගෙන සුවං විවිචනයකට ලක් කර ගැනීමක් ධාතුන් කවදාකවත් දෙන්නෙකුට දෙවිදිහකට සලකන්නේ නැහැ ඒ සානාපාන සති භාවනා කරන්න ඉස්සර වෙලා ධාතුන්ගේ මේ භාෂාව දන්නවනම් අනිවාර්යයෙන් මේක ආනාපාන සති භාවනාවට උදව්වක් වෙනවා. නමුත් මම පණන් ගන්නකොට කිව්වා වගේ ඒක නෑයි කියලා ආනාපාන සතිය කරන්න අවශ්‍ය නෑ. නොකර ඉන්න ඕන කමන්නේ. ආනාපාන සතිය භාවනා කරගෙන කරගෙන යනකොට ඒකේ ධාතු වායෝ කොටස් වැඩ කරන්නේ මෙහෙමයි. නැත්නම් ආනාපානී වායෝ කොටස් වල ක්‍රියාකාරකම මේකයි. පාඨවි ක්‍රියාකාරකම මේකයි කියලා. මොකද මේ හතරමා ධාතුන් කවදාකවත් වෙන්ව වාසය කරන්න බෑ. පාඨවියාපෝ තේජෝ වායෝ කියන හතර දෙනාට කවමදාකවත් වෙන්ව වාසය කරන්න බෑ. එක එකනට ස්වාධීන ලක්ෂණ තිබුණට පටවි ධාතුවට පදස්ථානේ වෙන්නේ පාදක වෙන්නේ අනෙක් ධාතු තුන. ආපෝ ධාතුවට පාදක වෙන්නේ ඒක පිහිටන වේදිකාව බවටපත් වෙන්නේ අනෙක් ධාතු තුන. ඒ නිසා මේ ධාතු හතරෙන් සක්‍රීය එකක් තිබුණට අනෙක් තුන් දෙනාම හැම වෙලාවෙම පිටිපස්සේ ඉන්නවා. ඒතර සක්‍රීය කෙනෙක් කරන තමයි අපිට පේන්නේ. එහෙනම් තමයි ධාතු කිපෙනවා කියලා අපි කියන්නේ. වැඩියෙන් දඟලන එක නයි ඉස්සරහට අවිලා රඟ දැක්ුවාට වේදිකාවේ හැම වෙලාවෙම හතර දෙනාම ඉන්නවා. ඒ නිසා යම් කිසි වෙලාවක යම් කෙනෙකුට මේ දැන් දඟලන්නේ අසවලයි ප්‍රධාන නළුවා වෙන්න හදන්නේ කියලා දැනගෙන පිටිපස්සේ ඉන්න කට්ටිය දිහා බලන්න පුළුවන් නම් දඟලන නළුවාගේ දක්ෂකම ක්‍රියාකාරකම් අඩු කරන්න පුළුවන්. ඒ වගේම ඔය ටිබෙට් රටේ කරන ඔය තුම්බ භාවනාවේදී ඒ ඊටාම සීතල තැනකට වෙලා වාඩි වෙලා ඒ කට්ටිය පරිේෂණ සඳහා කරන්නේ ඇඳුම් ගලවලා අයිස් කුට්ටියක් උඩ වාඩි වෙනවා. වාඩි වෙලා මේ හතරමහා ධාතුන් දෙහිත දාලා තේජෝ ධාතුව විතරක් විශේෂණය කරනවා. කරලා කරලා කරලා ඉවරච්චා උදේ මුළු රෑ භාවනා කරලාච්චාම බම්බයක් විතර වට ප්‍රදේශයේ වතුර පැහි පැහි තියෙනවා. මිනිස්සුත් රත් වෙලා පැහි පැහි වතුර තියෙනවා කියලා. එතමනේට දාපු බෙච්චීට් තුනක් වෙලන්න පුළුවන් කියලා තියෙනවා. ඒ ධාතු ගුණ වශීවර කරගත්තට පස්සේ හතරමා ධාතුන් ආපුවාම එයාගේ හිත මෙහෙවනවා හිත මානසිකාරය යොමු කරනවා තේජෝ ධාතුව. ඊට පස්සේ තේජෝ ධාතුවේ ක්‍රියාකාරකම් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ අර සීතලේ හිමේ බලපෑම නැතුව හිම දිය කරන්න පුළුවන් තරමක් තියෙනවායි කියලා. මේ ළඟදී ඔය ආවට යුනිවර්සිටි කට්ටියට ඒක දැක්කට පස්සේ මොන විදියෙන්වත් thermal physics වලින් විස්තර කරන්න බෑ මේ. දලලම දීපු තුන් දෙනාගෙන් දෙන්නකොට මේ පැඩි කරලා පෙන්වන්න පුළුවන්. ඒ අවශ්‍ය ධාතුවට හිත යොමු කරපුවාම එයා ඒ අනෙක් ධාතුන් යටපත් කරලා චිත්ත ශක්තියෙන් ඒක උස් කරලා ගන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා අපි මේ හතර මහා ධාතුන් එනේන වෙලාවේ ඒක පිළිබඳ හොඳ අවබෝධයක්, ඒක පිළිබඳ හොඳ සමසිතකින් කෙරුවොත් විතරයි Tamante ධාතුන් පොඩ්ඩක් Tamange වාසියට නතු කර ගන්න පුළුවන්. දැන් අපි ඒවා නොදන්න නිසා අපි ඌට නතු වෙලා ජීවත් වෙනවා. ඒවට දාස වෙලා ජීවත් වෙන. ඒවට කඹරනවා. නමුත් භාවනා කරලා ගත්තට පස්සේ සුඛානම අතට තමයි ඕන වෙලාවක ඒක නිසා ඒ ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සති පොත ලියන වෙලාවේදී කිව්වා ආනාපාන සති භාවනාව හොඳට වඩන කෙනාට ඒක උණුසුමට සිසිලස ලබා දෙනවා. සිසිලසට උණුසුම ලබා දෙනවා. ඒ නිකන් ambient temperature එක වාතයේ තියෙන උණුසුම සමබර කරලා දෙන්නා වගේ ආනාපාන සතිය හරහා ධාතු මනසිකාරය කරපු කෙනාට අනික් කට්ටිය සීතලයි කියලා බැලුණට එයාට අවශ්‍ය උණුසුම ආරම්භ දෙනවායි. අනික් කට්ටිය උණුසුමයි කියලා චෝදනා කරාට භාවනා කරපෙන්නාට ඒක සීසලස ලබා ගන්න පුළුවන්. ඒ වගේ ඒකට කියනවා මේ કૃષ્ණ වස්තු කියලා උණුසුමන සීසලසාව සීතලට උණුසුම ලබා දෙනවා. ඒ නිසා බුදුචාන් වහන්සේ මේ දීලා තියෙන ආනාපාන සති භාවනාව හුඟක් වයසට යන්න කලින් හුඟක් ලෙඩ වෙන්න කලින් හුඟක් මන්දිර ලඟ වෙන්න කලින් දැනගත්තොත් අපිට ඕන වෙලාවට ඕන විදිහට පාවිච්චි කරගන්න පුළුවන් ඒක අතිරේක ලාභයක් අමතර ලාභයක් මොකද ඒ සඳහා අවශ්‍ය කරලා තියෙන්නේ අපි මොන්න ಜಾති කරත් මේ ධාතු හතර අපි ඉපදෙන්නේ ඉස්සෙල්ලත් උහමයි අපි ජීවත් වෙනකොටත් උහමයි මරණයට පස්සෙත් උහමයි ඒකේ සර්කිට් එක දන්නවනේ ඒ ක්‍රියාකාරකම් දන්නවනම් අපි ඒ තරමට ඒක වශී කරගන්න පුළුවන් එතකොට අපේ ශරීරය අපට වද දෙන ස්වරූපය අඩු කරගෙන ඒ සුව පහසුපත් තත්ත්වයකටපත් කරගන්න පුළුවන්. ඒ නිසා රාහුල හාමුදුරණ දීපු මේ දායාදය එනතම මේ ධර්ම දායාදේ ශිරු දිනාට බුදුහාමුදුරුව මටමයි දුන්නේ කියන හැඟීම ඇති කරගෙන මේ ධාතු මනසිකාරය හරහා මේ ජීවිතයේ තියෙන දහන කටු කරෝසන ගතියත් අඩු කරගෙන ආනාපානට උදව්වක් කරගන්න අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා